දැන් අපි ශිරුම දිනා tempත් වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ පනායෝ සමාධි නිමිත්තා චත්තාරෝ විශාක සතිපට්ඨාන සමාධි නිමිත්තාති තී කෞරණීය මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ නේවාසික උපාසක මාත්‍ර සම්බන්ධ කරන මේ වාගේ බ්‍රහස්පතින්ද දවසේ අපි සතිපට්ඨා ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා අපි මේ ධර්ම දේශනාව දේශනාවලියක් විදියටයි පවත්වාගෙන යන්නේ ඉතින් මේ අවස්ථාවේදී අපි දේශනාවලිය සඳහා පොදු මාතෘකා වශයෙන් චුල්ල වේදල්ල සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය සංග්‍රහ වෙලා තියෙන වේදල්ල ධර්ම කොටස වලට වඩන සූත්‍රය මාතෘකා වශයෙන් තියාගත්තා. ඒදී ඒ ධම්මදින රහත් මෙහෙණින් වහන්සේ සහ විසාක උපාසකතුමත් විසාක උපාසකතුමාගේ මෙහෙයුම යටතේ කෙරෙන ධර්ම සාකච්ඡාවක් අල්ලාහ් සල්ලාපයක් මේකේ සඳහන් වෙන්නේ. ඒකෙදී ප්‍රශ්න හතරක් අහනවා. ඒ ප්‍රශ්නේ ගිය පාර අපි ගත්තේ සමාධිය කියන්නේ මොකක්ද කියන එකයි කතමයි කතමේ කතම චායි අයියේ සමාධි එතකොට ධම්මදින්න රහත්මේ ඉන්නා සදාකන්නේ චිත්තේ චිත්තස ඒකග්ගතා හිතේ එකඟ භාවය ඒ සමාධිය වශයෙන් ඒ සමාධි විස්තර වශයෙන් අපි එදා කෙටියෙන් සඳහන් කරගත්තා අපි දන්නවටත් වැඩි හිතනටදී සමාධි වර්ග හතරක් සඳහන් වෙනවා ඡන්දය මුල් කරගත්ත සමාධි විරිය මුල් කරගත්ත සමාධි චිත්ත මුල් කරගත්ත සමාධි සහ විවංශාව මුල් කරගත්ත සමාධි ඉතින් ඒ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත කියලා විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත චිත්ත සමාධි සංඛාර ප්‍රධාන සංඛා සමන්නාගත මීමන්සා සමාධි ප්‍රධාන සංඛා සමන්නාගත කියලා ඒ ඉර්ධිපාදවල සඳහන් වෙනවා. ඒ කියන්නේ කෙනෙකුට තමන් කැමති ඒකාග්‍රතාවයට යන්න පාරවල් හතරක් තියෙනවා. ඒ පාරවල් හතරෙන් ඒ හතර එක එකක් ඒක විතරයි අනිත් එක නෑ කියන ඉද මේව සත්‍යම් මොඝමඤ්ඤං කියන අදහසය තමයි ওই භාවනා ක්‍රම අතර ලুকু රණ්ඩුවක් තියෙන්නේ. අරක හරි මේක වැරදි කියන්නේ. ඒ කරපු කෙනාට ඇත්තට මේක හරි ඇති. නමුත් ඒ කෙනාට අර සාර්වඥතා ඥානෙ නැති නිසා සරුවචන් වහන්සේ දේශනා විලාස වශයෙන් තැන්තන් වල ඒකනාගේ ආධ්‍යාසයන්ට අනුව විස්තර කරලා තියෙන දේ අහලා නැතුව වෙන්න ඇති. නැත්නම් යනෝ කල්පනා කරලා මතක නැතුව වෙන්න තියෙන නිසා එකක් අරගෙන ඒකම කිනහර පාණ්ඩ උත්සාහ කරනවා. ඒක හැබැයි ඉතින් දෝෂයක් විදිහට දකින්නත් බෑ. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම කාශ්‍යප මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ ස්වාමීන් වහන්සේ, මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආනන්ද නන්ද රාහුල ආදී මහා ස්වාමීන් වහන්සේලා දවසක් හඳේලියේ පසලොසක හඳ මෝරණ වෙලාවේ ධර්ම සාකච්ඡාවක ඉඳලා ඉන්න කැලේ එක එක්කෙනෙක් හේතු කාරණා දක්වනවා මේ කාමභෝගීන්ට රස නැති වුණාට මේ සුන්දර වනය මේ තරම් සුන්දර වෙන්නේ මොකද කියලා. එතකොට මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දකින්නේ මේ වනය දුතාංග ධාරීන්ගෙන් අලංකාර වෙලා තියෙන නිසා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දකින්නේ අභිඥා ශක්තිය වලින් සමන්නාගත ඇත්තන්ගෙන් අලංකාර වෙලා තියෙන නිසා. එතකොට මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඥානාන්විත ඥානමන්තයන්ගෙන් අලංකාර වෙලා තියෙන නිසා. එතකොට ඒ ඒ ස්වාමීන් වහන්සේලා තමන් ශාසනයේ වැඩිම රස විඳින පැත්ත අරගෙන එවන්නන්ගෙන් මේ වනේ අලංකාර වෙන්න නිසා මේ වනේ සුන්දර වෙන බව කියනවා. ඉතින් අන්තිමට කාට කාටත් තේරෙනවා මේ තම තමන්ගේ මල්ලේ තියෙන විදියටයි තමන් දාගෙන ඉන්න කණ්ණාඩි කුට්ටු මේ හිටියටයි මේක දකින්නේ කියලා පස්සේ කොහොමද එකතු වෙලා සර්වචනාසි ළඟට ගිහිල්ලා සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපි මේ පිරිස මෙහෙම ධර්ම සාකච්ඡාව වේදුනා සුන්දර අවස්ථාවක සුන්දරව මෙහෙමයි අදහස් පළ වුණේ කියලා. එතකොට සරුවචනන් සඳහන් කරනවා එහෙම තමයි මහන්නේ. තම තමන්ගේ ආචාරසවල හැටියට තමයි තමන්ට ලෝකෙ පේන්නේ. එතකොට මේ ලෝකෙට අර්ථකතර දෙන්නේ තේකයි. ඒක එහෙම තමයි. ඒ කෙනාට අනික් කෙනාගේ දෘෂ්ටි කෝණය බැලෙන් පේන්නේත් නෑ. තමන්ගේ දෘෂ්ටි කෝණය නිමග්න වෙන නිසා. ඉතින් ඒක ස්වභාවයි කියලා ඒකෙන් දේශනා කරනවා. ඒ නිසා තමන් යම් ආකාරයකට ඒකාග්‍රතාවය ලබා ගත්තද ඒ ඒකාග්‍රතාවයට වාල් වෙන ගතියක් තියෙනවා. ඒක නරක දෙයක්වත් නෙවෙයි. ඒ අනුව සමහරු චාකා තමා සතු දේවල් අනුන්ට දීලා දාන වස්සග්ගුපට්ඨානේ කත්තං කියලා දාන වශයෙන් දාන වස්තු විසර්ජනය කිරීමේ මුදා හැරීමේ දීමේදී චිත්තකරතාවයක් ලබනවා ඒක චාගාදි මුත්තාන ත්‍යාගය දීම ප්‍රධාන චරිත ලක්ෂණ කරගත්ත එක්කන ඒක සමාධියක් වෙනවා ඊගාවට සමති සමත නිමිත්තුප්පට්ඨානේ කත්තං <clears throat> අදීත්තම නියුත්තාන <clears throat> සමහරුන්ට කසින මණ්ඩලයක් දකලා ඒව නැත්තම් තමයි භාවනා කළද මනස භාවනා අරමුණක් දකින්නකොට නිමිත්ත පහල වෙනවා ඒ කලින් අධිචිත්ත භාවනා කරපු කෙනාට ඊගාවට සමහරෙකුට වය ලක්ෂණුපට්ඨානේ කත්තං දේවල් විදි විදි යනවා දකින්නකොට සමත නිමිත්ත ගන්න එකට එකම නිමිත්තක් විශේෂම පරිබාහිර නිමිත්තක් අනුව හිත එකක වෙනවා. අර ඒක අනිත් පැත්ත වගේ තමයි බලන බලන දේ බිඳි බිඳි යෑම දකින්නකොට සමහර උට නිමිත්ත පහළ වෙනවා. ඒ නිමිත්ත පදනම් කරන සමාධියක් එනවා. ඒක විරිය තියෙන කෙනාට තමයි හිත වෙන එක විපස්සකානන්ට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නිරෝධානුපට්ඨානේ කත්තං කියලා තියෙනවා. දේවල් කිවි කිවි යනකොට, සිඳි සිඳි යනකොට, බිඳි මේ ඡය වෙවි යනවා දකින්නකොට පුදුමාකාර සමාධියකට එන්න පටන් ගන්නවා. ඒක ආර්ය පුද්ගලයා නම් ආර්ය පුද්ගලයා සිද්ධ වෙන. ඒකට මේ සමාධි වර්ග හතර ඒකාග්‍රතා જાති හතරක් කරන් දෙනවා. ආන්නේ ඒකාග්‍රතා හතර අනුව පුද්ගල හතර කොටාශක්ම වෙනවා. ඉතින් ඒක නිසා මේ හතරම එකිනෙකට එන්න පුළුවන්. ඔබ යුගනත් භාවනාවෙන් ආර්ය තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවනම් තාමත් දන් දෙමින් අඩු ගන්න ධර්ම දානයේ දෙමින් ඒ දානයේදී ඇති වෙන ඡාගාදි මුත්‍ය ලබනවා සමත නිමිත්තු පට්ටණේ කට්ටා ආනාපාන සතිය වුණත් සමත නිමිත්ත මතු කර ගන්න පුළුවන් ඒ වගේම ඒ ආරමුණ බිඳි බිඳි යනවා දැකලා බලන බලන දේ බිඳි බිඳි යෑම දැකලා විපස්සනාව ඇති කර ගන්නත් පුළුවන් ඒ වගේම Nirodhe දැකලා තමයි ලැබපු මාර්ග ඥාන ඵල ඥාන සාක්ෂාත් කර ගන්නත් පුළුවන් ඒ විදිහට එකම කෙනාටත් මේ හතරම නිමිට මේ සමාධි හතරම ගන්න පුළුවන්. ඉතින් අද කාලේ වෙනකොට හරියට මේ මේ ප්‍රධාන වශයෙන් සමත භාවනා විදර්ශනා භාවනා කියලා ඊට අමතරව විවිධ භාවනා ක්‍රම ලෝකේ වරින් වර බිම්මල් මතුවෙනවා මතුවෙනවා. ඉතින් ඇත්ත ඒව නිකන් Taman හොයාගත්ත දෙයක් එහෙම නැත්නම් අලුතෙන් දැක්ක දෙයක් වගේ දැකගෙන කතා කරන ලොකු උනන්දුවකින් ඒකට සාසනයට අලුත් වීමක් එකකින් වෙනවා. නමුත් සර්වචන්නාංශික දේශනාවේ එකක්වත් අත්ත නැර දේශනා කරලා තියෙනවා. මේ විදිහට චිත්ත ඒකාග්‍රතාවේ සමාධිය කියන අර්ථකථනය ගත්තට පස්සේ විශාකපාසකතුමහනවා කතම පනයේ සමාධි නිමිත්ත සමාධිය සඳහා නිමිත්තක් ගන්න මොකද්ද කුමක් නිමිති කරගෙනද මේ සමාධිය ඇති කරන්නේ කියලා. එතකොට ධම්මදින රහතේ නිනා සඳහන් කරන චත්තාරෝ කෝපාස විචාක උපාසක සතිපට්ඨාන සමාධි නිමිත්ත. මේ සතර සතිපට්ඨාන තමයි අපි මේ සමාධිය සඳහා නිමිති කරගන්නේ. ඒව නැත්තම් සතර සතිපට්ඨානේ තජ්ජත් වහිතා කියලා කොටස් දෙක තියෙනවා. නමුත් සතර සතිපට්ඨාන තියෙන විශේෂත්වය තමයි අජ්ජත් ධර්මය. ආධ්‍යාත්මික ධර්ම මුල් කරගෙනයි වැඩට බහින්නේ. ඒව නැත්තම් කායानुපස්සනාව මුල් කරගෙනයි භාවනාවට බහින්නේ. මේක සමහරකට බොහොම බොළඳ වැඩි. බොහොම ලාමක වැඩි. මොකද නොමිලේ දෙන අධ්‍යාපනයේ නිකන් දෙන අධ්‍යාපනයේ ටියුෂන් දීලා ගන්න අධ්‍යාපනයට වැඩිය පහත් කළා සලකනවා වගේ කය නිතරම තියෙන නිසාදෝ කය පහත් කළා සලකනවා. නමුත් සතර සතිපට්ඨානයේ තියෙන විශේෂත්වය තමයි මම කියන සුවිශේෂත්වය තමයි හැම වෙලාවෙම Tamanට ඕන වෙලාවක පරීක්ෂා කරලා දැක් ගන්න පුළුවන්. උරගාල බලන්න පුළුවන් කය තමයි මුල් කරගෙන තියෙන්නේ. කයි කොයිම වෙලාවක හරි Taman කයෙන් පිටතට ගියොත් බාහිර දෙයකට ගියොත් භාවනාව මනෝ විකාරයක්ද ප්‍රත්‍යක්ෂද්ද කියන ප්‍රශ්නේ හැම වෙලාවෙම යෝගාචරයට මතුවෙනවා. ආන්නේ වගේ වෙලාවට යෝගාචරයේ සීකඳව ගන්න නැවත පතේට ගෙනත් ආගන්න තියෙන එකම නිමිත්ත තමයි සතර සතිපට්ඨාන. ඉතින් ඒක නිසා මේ සතර සතිපට්ඨාන කියන මේ කායනුපස්සනාව කය තමන්ගේම කය අරමුණු කරන එක තමන්ගේම කයේ සමග ජීවත් වෙන එක ඉතාමත් වටින දෙයක්. ඒ අනුව තමයි යථා භූතන ඥානය කියලා ඇති සැටිය දැක ගැනීම කරගන්න පුළුවන් මේ නිසා මේ විදිහේ අර්ථකථනයක් ගත්තට මේ කයමයි නිවන කියන්නේ කියලා ගන්න නරකයි. ඒක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. කයමයි නිවන කියලා ගන්නවට නරකයි. නමුත් නිවන ලැබීමට අවශ්‍ය කරන්නා වූ සතිය වඩන්න කය තමයි ආරම්භය. කය තමයි මුල් වෙන්නේ කියලා කියන්න පුළුවන්. කය මුල් කරගත්තට පස්සේ ආධ්‍යාත්මික කය ඒකේ සූරභාවය අනුව බහිද්ධහ අනුන්ගේ කයක් එහෙම නැත්නම් අවිඥානික කයක් නැත්නම් සවිඥානික කයක් ඕන දෙයක අර Taman ගත්ත ප්‍රත්‍යක්ෂ ඥානය අනුව අන්වය ක්‍රමයට ණය විපස්සනාවට යොදා ගන්න පුළුවන්. ඒ ණය විපස්සනාවට අනුන්ගේ කයත් එක්ක සංසන්දනය කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒක මේ තමන් ලැබපු ඥාන පන්නරේ තියාගන්න ශක්තිමත් කරගන්න අන්නත් එක කල්පා බැලීම අවශ්‍යයි. එතකොට තමන් උපයාගත් අපයා ගන්නා ධර්මය සමාජ ධර්මයක් වඩපත් වෙනවා. ලෝකයේත් එක්ක සමිතියත් එක්ක සමාගමත් එක්ක පවුලත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් මේ විදිහට සතර සතිපට්ඨානය පිළිබඳව මේ පිළිස ඔක්කොම අහලා තියෙනවා. එහෙම නැත්නම් මීට වැඩිය අහලට වැඩිය තාටියක් ඉස්සරහට වැඩ කරපු පිරිසක්. නමුත් මේ අවස්ථාවේදී මේ චුල්ල වේදාල සූත්‍රයේ මුල් කරගෙන ධර්ම දේශනා පවත්වන අවස්ථාවේදී අපි උත්සාහ කරන්න බලන්නේ අපි මේ දන්නා වූ නැත්නම් දැනට කරලා අත්දැකීම් සහිත වූ මේ සතර සතිපට්ඨානය වෙනස් පැත්තකින් නැත්නම් වෙනත් දෘෂ්ටි කෝණකින් බලලා අපි දැනටමත් මේ කරගෙන යන්නේ ඒක අලුත් දෙයක් කරගන්නයි. ඒ සඳහා පරිසම්පදා මාර්ගය ඇත්තටම පරිසම්පදා මාර්ගය නැත්නම් අභිධර්ම පොත්වල අවසානයේ විපස්සනා මාර්ගයක් පෙන්ලා දීලා තිනවා. ඒ දෙකට සාපේක්ෂතාව විසුද්ධි මාර්ගයේදී. විසුද්ධි මාර්ගයේ සම්පූර්ණ සත්‍ය විසුද්ධි ක්‍රමයේ හැටියට ඒ මාර්ගයක් පෙන්ලා දීලා තිනවා. පරිසම්පදා මාර්ගෙත් ඒ වගේ පෙන්නනවා. අභිධර්මාන්ත සංග්‍රහව කියන පොතේ අවසානයේදී විපස්සනාවක් පෙන්වනවා. ඒකෙදි එතකොට සරුවච්චන් වහන්සේ තැන් තැන් වල විවිධ පුත්කලයන් දේශනා කරලද කරුණු ගොනු කිරිල්ලක් පිටු කිරිල්ලක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සඳහන් කරන පොත්වලින් පටිසම්භිදා මාර්ගයත් සරුවච්චන් වහන්සේගේ ප්‍රකරණයක් විදිහට ථේරවාදී පිළිගන්න ඒක මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් කරන ලද්දක් බවත් සර්වඥාන්සේ සම්මුඛය කරන්නක් දක්වවත් පිළිගන්න නිසා අද ත්‍රිපිටක පොත් මිලදී ගන්න ගියාම පටිසම්භිදා මාර්ගය පොතත් හම්බ වෙනවා. හැබැයි අභිධර්මාර්ථ සංග්‍රහවත් විසුද්ධි මාර්ගයවත් ත්‍රිපිටකේ පොත් වලට වැටෙන්නේ නැහැ. ඒකෙත් කෙරෙන්නේ නම් අර වගේ කතා මාර්ග සකස් කරලා දීලා තියෙනවා භාවනාවට. මේව අතර සමාන්තර ගතියුත් පේන්න තියෙනවා. පරිසම්මිදා මාර්ගයේ වැඩි විසුද්ධි මාර්ගයේ තරම්ම ප්‍රසිද්ධ වෙලා නැහැ. නමුත් මේ නිසනවනේ ඉන්න නිසා සඳහන් කරගන්න පුළුවන් අපේ අපවත්ච්ච නායක ස්වාමීන් වහන්සේ මේ පරිසම්බිදා මාර්ගය පිළිබඳ හිටපු විශේෂඥයෙක් තමයි. හැම පැත්තම අවුස්සලා ඒවා කියෝලා ඒවා මේ සංස්ථාවේ ව්‍යවස්ථාපොත්වලට ඇතුල් කරපු නිසා අර යටිපහුවලා තිබිච්ච මේ ක්‍රමය ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා පරිසම්බිදා මාර්ගයේ තියෙන ක්‍රමයේ කියවන කෙනාට අහන කෙනාට අපේ ලොකු සාංශය රචනා කරලා පොත්වල තිබුණු තේමාවට සමාන ගතියක් මේකේ පේන්න තියෙනවා. ඒ නිසා මේ චුල්ල වේදාල සූත්‍රයට අටුවාවක් වශයෙන් විස්තර විභාගයක් වශයෙන් සත්‍යපට්ඨාන විශේෂ සත්‍ය චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරන සත්‍යපට්ඨාන ක්‍රමයට විස්තර විභාගයක් වශයෙන් පරිසම්පදා මාර්ගය අසුර කරගෙනයි මේ අනුව ඉස්සරහට ධර්ම දේශනාවට ශකිල සකස් වෙන්නේ. ඒකෙදි මේ පටිසම්භිදා මාර්ගයේ සඳහන් කරලා තියෙනවා චත්තාරෝ මේ සතිපට්ඨාන කතමේ චත්තාරෝ කතං කායේ කායානුපස්සී විහෙරති. හතරයි මේ සතිපට්ඨාන මොනවද? සතිපට්ඨාන කියලා විස්තර කරලා සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් විදිහට කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා කතං කායේ කායනුපස්සී වීර්ති කියලා කෙසේද කායේ කායano බලමින් ජීවත් වෙන්නේ කියන එක බොහෝම මූලික ප්‍රායෝගික ප්‍රශ්නයක් නගනවා. හරියට උදාහරණයක් වශයෙන් ගත්තොත් හොඳ භාවනා මධ්‍යස්ථානට ගිය භාවනා ශාලාවක් හම්බ වෙච්ච සමාන අදහසත් යෝගාචර පිටක් සම්භ වෙච්ච විවේකයක් ලැබිච්ච නිස්සද්ද භාවයක් ලැබිච්ච යෝගාවචරය දැන් මම කොහොමද භාවනා කරන්නේ? මොකද්ද මේ කයේ කය අනුව බලනවා තව හතිපත්ඨානේ වඩන්නේ කොහොමද කියලා අහ ගන්නවා වගේ මේ මේ පොතේ මේ පරිසම්පදා මාර්ගයේ මේ යෝගාවචරය වෙනුවෙන් ආධුනික වෙනුවෙන් ප්‍රශ්නයක් අහනවා කොහොමද කයේ කය අනුව බලමින් ජීවත් වෙනවා කියලා කියන්නේ ඉදී කච්චේ පටවින් පටවි කායන් අනිච්චතෝ නෝච නිච්චතෝ කියලා සඳහන් කරලා තිනවා තමන් මේ ඉඳගෙන ඉන්න කය ඒක බලනවා පඨවි කයක් විදියට පඨවි කය කියලා කියන්නේ ඝන භව සහ මෙලෙක් බව දක්වන පින්ඩයක්. බර බව සහ සහැල්ලු බව දක්වන පින්ඩයක්. ගොරෝසු බව සහ සුමුදු බව දක්වන පින්ඩයක්. එතකොට තමන් ඇත්තක වහගත්තට පස්සේ තමන් ඉන්න ඉරියවට හිත යොදනකොට පොළවේ තියෙන ගොරෝසුකම මත ඊට වැඩිය මුරුදු වෙච්ච මස් වලින් හදිච්ච මේ කය කොණ්ඩකම් ගෙඩියක් තිබ්බා වගේ පිරමීඩයක් තිබ්බා වගේ, චෛත්‍යයක් තිබ්බා වගේ කියනවා වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොළවේ ඇටයක් ඇසටි වගේ වදින තැන ඒතන හොඳටම තද ගතිය අනිත් අංගොට වැඩ නිසා කිනීරයක් උඩ තියපොත් තියලා තලනවා වගේ එතන තියෙන තද ගතිය වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අති ඇඟිලි වගේ දේවල් වල තියෙන සහැල්ලු ගතිය අනික් බර ගතිවලට වැඩිය සෑහලුව දැනෙන්න පුළුවන්. මේක මේ කියන අර්ථකථන නැති වුණාට මේක මේ කාටත් කියලා දීම සඳහා කරන අර්ථකථනයක් ඕනම කෙනෙකුට තමන් වාඩි වෙලා ඉන්න බාර මේ ශරීර පුඤ්ජය මේ ඒකකය වැටහෙනවා පටවි ධාතුවට සාපේක්ෂව. නමුත් ඒකේ නා මේකයි පටවි ධාතුව කියන්නේ මේ පටවි ධාතුව වයින්නා බව තව කෙනෙකුට අඟවන්නේ මෙහෙමයි කියන එක දන්නෙත් නැහැ. ඒ අර නිවන් පැත වැටලා තියෙන බව දන්නෙත් නැහැ. ඉඳගෙන ඉන්නකොට මොනවද දැනෙන්නේ කියලා අහුවොත් අන්ධවන්ද වෙනවා. ඒ මොකද සුතමේ ඥාන නැති නිසා. ඒ වගේම චින්තාමේ ඥාන නැති නිසා. ඒ වගේම sannivedanaya එවනතම් පටිසම්භිදාව නැති නිසා එයාට ඇත්ත ගැරගෙන ඉන්නකොට පේන දේවල් ගැන නම් කියනවා. නමුත් ඇත්ත එක වහගෙන තමන්ගේ කය අත්දකින්නවා කියනකොට පඨවි ධාතුවට සාපේක්ෂව තේරෙන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ. මේ තේරෙන දේ වටනාකමක් දන්නේ නැහැ, තේරෙන දේ කියලා කියන්න දන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය මේ ගති වලින් පීඩා විඳලා පාඩම් ඉගෙනගෙන පුළුවන් තරම් උත්සාහ කරනවා ඉඳගත්තට පස්සේ මම දැන් හිතගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? මම නිදි නෑ කියලා කොහොමද දන්නේ? මම මැරෙලා නෑ කියලා කොහොමද දන්නේ? මම ක්ලාන්ත වෙලා නැති බව කොහොමද දන්නේ? එතකොට මේ ඉඳගෙන ඉන්න පුංජේ ඉඳගෙන ඉන්න පිට ඒකකය කය පඩවි ධාතුවට සාපේක්ෂව වැටෙනවා. එතනින්ම සතිපට්ඨානෙ පටන් ගන්නවා. එහෙම නැතුව වෙන ආනාපානෙ දැනකන් ඉන්න ඕනේ, සප්පිම්බි මැකිලිව දැනකන් ඉන්න ඕනේ ආදි වශයෙන්. එහෙම කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ මේ අතිරේක සුවිශේෂී ලක්ෂණ බලන්න. ඉඳගත්තර පස්සේ තමන්ගේ මේකට ඇත්තක වහගන්න එක නම් සමහර වෙලාවට බොහෝ ආශිදායක නැත්නම් හිත පිට යන නිසා. හැබැයි වාතවල තමයි ඉන්න බව දන්නවනම් ඒක දැනෙන්න පුළුවන් එකම ක්‍රමයක් පටවීම නෙවෙයි. මේකේ වැగిරෙන ගතියක් තියෙනවා. ඒ වගේම වායෝ ධාතු ආස්වාස් ප්‍රසවාස් වශයෙන් තියෙනවා. ඒ වගේම තේජෝ ධාතුවක් තියෙනවා. සීත සුලං උණුසුම් සුලං වදිනකොට නමුත් මේ පටිසමද මාර්ගේ පටන් අරගන්නේ හතර මහා ධාතුන්ගේ පටවි ධාතුව සම්බන්ධ කරගෙනයි. නිසා යම් කිසි කෙනෙකුට ඉඳගෙන ඉන්නකොට අපි කියන මේ සම්මත පටවිය වදින හැටි දැකීමෙන් හෝ එහෙම නැත්නම් ධාතු ස්වභාව ධාතු භාව එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ පච්චත්ත ලක්ෂණ වශයෙන් තමයි මේ වර්තමාන මොහොත වැටෙන ඇති බව දැනගත්තොත් ඒකේ හතරෙන් එකක් තමයි මේ පටවි ධාතු මේකේ ඉලියලා තියෙන්නේ පටවි කායං මේ දකින්න පෘථිවි කාය දකින්න මේ ශරීරයේ පටවි ආපෝ තේජෝ වායෝ කියන හතර ආකාරයකට ක්‍රියාත්මක වෙන එකේ ඝන බව ඝනත්වයේ සහ සාලු බව ගොරෝසු බව සහ සුමුදු බව බර බව සහ හැලු බව ආදි වශයෙන් මේ හයක් ආකාර පෙන්නලා දින තුන පටවි ධාතු පේන. ඉතින් මේක තේරුම් ගන්න කෙනා හොඳට තේරුම් ගන්න කෙනා මුලින් තේරුම් ගන්නට මේක තේරුම් ගන්න සතිය නැති නිසා මේක තේරුම් ගන්න වීර්ය නැති නිසා මේක තේරුම් ගන්න සමාධි ඒකාග්‍රතාවය නැති නිසා ශාරීරික ක්‍රියාකාරකම් අධ්‍යා බල තමයි ශරීරය අල්ලන්නේ. එතකොට හොඳට ඇස් දෙක වහගෙන එහෙම කයට ගත්තට පස්සේ මේ වායෝ ධාතුව ආශ්වාස ප්‍රශ්වාස වැඩ කරන හැටි දැක්කොත් ඒ ඒක හරහා පටන් අරගෙන අන්තිමට භාවනා වැඩමුළුවක වගේ ඉන්න අනන්ද වස්තු නාතරක් ගියාට පස්සේ ඉඳ ගන්නකොටම ආනාපානෙ වැටෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් කය සතියපට්ඨ පාත්තන්නේ මොකේද? එහෙම නැත්නම් ආයි කය මුස්ම ගන්න ඕනේද? මේ අදි සැක පහළ වෙන්නේ මේ කයේ මේ පටවිකයෙහි අනිච්ච ලක්ෂණය දැක ගන්නවා කියන මූලිකම පාඩය ඉක්මවලා කියන කෙනෙකුට තමයි. ඒ නිසා කමටහන් දෙනකොටම කියනවා ඉස්සල්ලාම හොඳට පටලව වාඩිලා වාඩිලා ඉන්න කයට හිත යොදන්නේ කියලා. හුඟ දෙනකොට ඒක ඇහෙන්නේ නැහැ. හුඟ දෙනක ඒක ඉක්මවලා හිතනවා ඉඳගත්තට පස්සේ හම්බ වෙන හුස්ම දැක්කේ නැහැ කියලා. ඉඳගත්තට පස්සේ හම්බ වෙන හුස්ම සියුම් කියලා. ඉඳගත්තට පස්සේ හම්බ වෙන හුස්ම සරයි කියලා අර පළවෙනි පියවර පැන්නීම නිසා අවුරුදු 7 8 පන්නලා 7 8ක් මේක තීරු ගන්න බැරුව අවුරුදු 7 8න් ඇති කරත්ත සතිය සමාධිය හරහා තමයි ආය දවසක ඇවිල්ලා මේ ඉඳගත් ගමන්ම කයෙහි හිත පැවැත්වීමෙන්ම පතපට්ඨාන පටන් ගන්නවා කියලා තීරු ගන්න. එනිසා පල්ලෙහා ඒ කමඨාන් බණ දේශනා කරනකොට හොඳට කියලා දීලා වාඩි වෙන්න සමබර වෙන්න සහැල්ලු වෙන්න ලයිට් ලීච ස්වරූපෙන් ඉන්න ඉඳලා එළිහිච්ච බවට හිත තියානින්දි කියලා. ඒ කිසි කෙනෙකුට මේක ඇහෙන්නේ හයිය පිඹින්න පටන් ගන්න හුස්ම ගන්න. ඒක ලියලා චෝදනා කරනවා මට හුස්මේ ආශ්වාසය විතරයි වැටෙන්නේ ප්‍රශ්වාසය නෑ. ප්‍රශ්වාසය විතර වැටෙන්නේ ආශ්වාසය නෑ. ඒ වෙනකොට මට හුස්ම වැටෙන්නේ නෑ. ඒ වෙනත්නම් මට මේ පිඹීම හැකිලිම වැටෙනවා. নানা ආකාර විචිතර පළවෙනි පියවර ඉක්මවපු නිසා ඒක ඉක්මවෑම නිසා ඒ නොලැබිච්ච හෝ ලැබිච්ච ආනාපානය අල්ලගෙන ගොඩාක් චෝදනා ඒ වගේම තුකැලවිලි කියනවා. ඒ නිසා ඉඳගත් ගමන්ම මේ පඨවිකය ආපෝකය තේජෝකය වායෝකය අල්ලගන්න පුළුවන් වෙන්නේ ඒක නැති නිසා පුළුවන් නොවෙන්නේ නැති නිසා නෙවෙයි මේකයි සතිපට්ඨානයේ ආරම්භය බව දන්නේ. ඒ නිසා බුදුචාන් වහන්සේ ක්‍රමයේ හැටියට මේක නැත්තම් හොඳයි. ඒක නෑ. ඉඳගත්තට පස්සේ කය වැටෙන්නේ නැහැ. නමුත් බලනකොට හුස්ම වැටෙනවනේ හුස්ම දිගේ හොඳට ආස්වාද ප්‍රසවාස පිටින් මෙනෙහි කරන්න. මෙනෙහි කරලිවලා අපි හිතමු යෝගාවචරයා දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වුණාට පස්සේ ඉඳගන්න ඉඳගන්න වාරේ ආස්වාද ප්‍රසවාසයේ සිවුම් වෙන්න පටන් ගත්තයි කියලා. සිවුනට පස්සේ ආයෙත් කියලා වැටෙන්නේ පටවිකායට තමයි. මුලදී පටවිකාය පෙන්නනවා ආස්වාද ප්‍රසවාසය සහහට ගිහිල්ලා කය ආනාපාන සංසිඳුනවත් පෙන්නනවා. ඉතින් අර ආධුනිකයට අර සංසිඳුනාම් පෙන්වන එක අල්ලන්න ලේසි මොකද එතකොට සතියක් තියෙනවා. ඒතකොට සමාධියක් තියෙනවා. ඒතකොට තමයි වඩලද වීර්ය හරහායි අල්ලාගත්ත ආනපනේ ගෙවලා යන්නේ පටවි කයට තමයි. නමුත් මේක දක්ෂ යෝගාවතේකට බණහන කෙනෙකුට හොඳට ව්‍යංජනාන ව්‍යංජන සහිත කෙනෙකුට සමාහලට ඉඳ ගන්නකොටම මේ වැටෙන පටවි කයත් වැඩිට ඇති කියලා තේරෙන්නේ අවුරුදු 7-8ක්වත් මහන්සි වුණාට පස්සේ. ඒ තරම්ම මේ ආනාපානය පිටිබඳව තියෙන මේ අසීමිත ආදරේ එහෙම නැත්නම් ඒක නැතුව බැරි දෙයක් කරගෙන තියෙනවා. නමුත් ඒක ගන්න උපකරණයක් වශයෙන් පමණයි උපකරණේ නැතුව වැඩ කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ හතර සත්‍යපට්ඨානේ මේ පටිච්චසමුප්පාද මාර්ගයේ තියෙන විදියට ඉදිකච්චේ පටවේ කායං අනිච්චතෝ නොනිච්චතෝ මේක නිත්‍ය වශයෙන් අනිත්‍ය වශයෙන් දකින්න අනින්දගත්ත ගමන්මත් මේක අහුවෙන්න ඉඩ තියෙනවා. ආපෝ කය වශයෙන් තේජෝ කය වශයෙන් වායෝ කය වශයෙන් වායෝ කය තමයි අත්‍තරම ආනපාන වශයෙන් පේන්නේ ඉතින් මේ විදිහට භාවනා වැඩ පුරුදුගෙන වන් 17 4 පස්සේ දවසේ නෝර හොඳට ආනපනේ සංසිඳුණා නම් එයා නැවතත් ආනපානේ ආශ්වාස ප්‍රශ්වාස කරන්න හෝ නැති උනායි කියලා පශ්චාත්තාප වෙන්න හෝ මේ භාවනා මධ්‍යස්ථානේ ආනපානේ අතරින් එක නෙවෙයි කරන්න තියෙන්නේ මේ ආනාපාණයෙන් වඩන සතිය හරහා අපි යන්න හදන්නේ මේ කයේ තියෙන පඨවි ධාතුව අවබෝධ කරලා දෙන්නයි. වායෝ ධාතුව අවබෝධ කරලා දෙන්නයි. තේජෝ ධාතුව අවබෝධ කරලා දෙන්නයි. ආපෝ ධාතුව අවබෝධ කරලා දෙන්නයි කියලා ඒක දන්නවනම් ඉඳ ගන්නකොටම ධාතු වශයෙන් පේන්න පටන් ගැනීම දුර්ලභකමක් නෙවෙයි. ඇත්තටම කියනවා ඉදිරි ගමනක්. නමුත් මේක කියලා දෙන්න අමාරුයි. කියලා දුන්නට අර වැරදි ටික කරලා ඒ හරහා ගිය කෙනාට තේරෙනවා. ඒ නිසා දන්න කියන කෙනාට අවබෝධයක් ඇති කෙනාට ඉඳ ගන්නකොටම ලැබෙන ඉඳගෙන ඉන්නා භවයේ පටවි ධාතුව දැක ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. මේ පටවි ධාතුවේ ක්‍රම දෙකක් අල්ලන්න පුළුවන්. ක්‍රම දෙකකට අල්ලන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ආස්වාද ප්‍රසවාසය අල්ලගෙන ආස්වාද ප්‍රසවාසයේ හැපෙන නාසිකාග්‍රයේ අග දැකලා ඒ නාසිකාග්‍රයේ අග බලාගෙන ඉන්නකොට ඒක සමහරට තද ගති මෙලෙක් ගති පහළ වෙනවා. නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ සහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒ සහැල්ලුවෙන් මුළු කයත් සහැල්ලු වෙනවා. තමයි මුළු කය බර වෙනවා. සමහර විට මුළු කයේ සමහර නොතිබිච්ච ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ධාතු හතරම සම්බන්ධයි. එතකොට ඒකත් යෝගාවචරය ප්‍රශ්නයක් කරගන්නවා. මම දැන් ආනාපානෙ හැපෙන දන බලයින් කියන්නේ මගේ අත ගැසෙනවා. මගේ වම් අත නැතුව වගේ වැටෙනවා. මට දකුණු උරහිසේ රස්නියක් වැටෙනවා. එතෙන් ඒක වැරෙන්න පටන් ගන්නවා. මම දැන් මේ කොතනද හිත පිහිටවන්නේ ප්‍රශ්නේ සාධාරණයි. මොකද කියලා තියෙන ආස්වාස ප්‍රසවාසය අල්ලගෙන ආස්වාස ප්‍රසවාසය හැපෙන තැන හිත පිහිටවගෙන ඉන්න කියලා. එතකොට ඇඟේම කායනපස්සනාව යටතේදීම වෙන තැනකින් එන අරමුණක් ධාතු මනසිකාරීමයි මේකත් එක්ක අභියෝග කරන්න පටන් ගන්නවා. ඉතින් දෙකම හොඳයි. දෙකෙන්ම කරන්නේ තමන් ගත්ත ආනාපාන නිමිත්ත හරහා හෝ නැත්නම් මුළු කයම නිමිත්තක් කරගෙන මේ ධාතු ගුණය පැති වෙන්න පටන් ගත්තාම එකක් යට කරන්න එකක් මතු කරන්න යන්න ඕනේ සැකනම් මූල ධර්මානුකූල උත්තරයක් ඕනේ නම් කියන ආනාපාන හැපෙන තැන බලන්න ඉන්නේ හැබැයි අනික් කය වෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා වෙන්නේ එතකොට වෙන්නේ මොකද අර භාවනාව නිසා මතුවෙන ධාතු ගුණ ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා පයින් ගැහිමක් වෙනවා ඒකට යෝගාචරයට ගෙවන්න වෙනවා ඒ වෙනුවට යෝගාවචරය දැනගත්තොත් මට ආස්වාද ප්‍රසවාසය ඇතුලේ කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති බරහැලු ගති තේරෙනවා. ඒක දිහා බලනකොට ශරීරයේ අනිත් තැන් වලත් කම්පන චංචල ගති බරහැලු ගති උණුසුම් සිසිල් ගති තේරෙනවා. ඉතින් මේ නිසා වර එක ආනාපානීය හරහා පේන ලකුණු ප්‍රනීතව ලස්සනට හොඳයි කියලා හිතෙනවා ආනාපානීය එහා පැත්තේ ශරීරේ පුරාම විහිදලා තියෙන මේ මේ බාධාකාරී විතර පැටනගෙන අතපය විසින එක, බිල්ල වැනෙන එක, බර උණුසුම් දායන එක හීන ගතියට වැටෙන්න ඉඩ තියෙනවා. තුච්ඡ ගතියට වැටෙන්න ඉඩ. කරදරයක් විදියට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට <clears throat> ඒ ධාතුන්ගේ ආනපානිය ඇතුළේ මතුවෙන පටවි ධාතුව ප්‍රණීතයි කයේ පටවි අනිත්‍යංග වල මහත් වෙන වායු ධාතුව පටවි ධාතුව හීනයි එහෙම නැත්නම් ආනාපානී දැන ඇතුලේ දැන උෂ්ණ සිසිල ප්‍රණීතයි ශරීරේ පිට හැමේ තේ වෙලාවේ දැන උණුසුණු සිසිලස හීනයි මොකද ඒක ආනාපානට කරතරයි කියලා වගේ හිතෙනවා නමුත් දෙකම අස්පන අපිට සිදුවෙන දේවල් ඉන්සා යෝගාචර වෙනවා මේ එකම පටවි ධාතුව එකම උණුසුම් එකම සිසිලස එකම කයි එක පැත්තක ප්‍රණීත වශයෙන් පේන එක පැත්තට හීන වශයෙන් පේන එක පැත්තට සුභ වශයෙන් පේන එක පැත්තට අසුභ වශයෙන් පේන එක පැත්තකට පහනට ධෛර්යයක් උනන්දුවක් විදිහට පේනවා තව පැත්තකින් බාධාක් විදිහට පේනවා. ඒසොර මේ ධාතුන්ගේ තියෙන අනිත්‍යත්වය පෙරලෙන සුළු බව අනිත්‍යත්වය කියලා කියන්නේ මේ එක එක ස්වરૂපයක නෑ මේ ආස්වාස් ප්‍රසවාසයේ හරහා පේන උරුම සිසිලස ප්‍රියව වැටෙනවා. ඒතකොට උරහිසට වදින සීතල වාතය ධාතුව භාවනාවට මල කරදරයක් මේ ඇඟට අනිත්‍යම් වලට හිත යනවා කියලා ඒ ප්‍රත්‍යක්ෂයටම සම්බන්ධයෙන් සීතල උණුසුම ගාවට හීන ගතියක් ඇති යම් කිසි දවසක හොඳට බණහලා ওই දෙකම අතීජෝ ධාතුයි ආනපනිය ඇතුලේ වැටුණත් ප්‍රහිතේ වැටුණත් ඒ දෙකම ප්‍රත්‍යක්ෂණන් දෙකම හොඳයි කියනකොට දෙකම සම සම වැටෙනවා. බලන්න මේ උරහිතේ වැටෙන එක ප්‍රණීත වැටෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහට මේ එකම ධාතු විශේෂයි විවිධාකාර හොල්මන් 18 සන්නි නටන බව දැක ගැනීමට ආස්වාස ප්‍රස්වාසයේ හරහම යා යුතුයි කියලා කියනවනම් බොරු නෙවෙයි නමුත් ඒක යන්නේ නැතුවත් කයේ වැටෙනවා නම් ඒක කිසිම වැරද්දක් නැත්තේ. ඒක පිළිබඳ අවබෝධයෙන් ගත කරන යෝගාවචරයට ওই භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා ධාරමණ්ඩි කරලා ඉඳ ගන්න ඕන කමකුත් නැහැ. ශරීරේ කොයි තැනක තිබ්බත් ශරීරේ කොයි ඉරියව්වේ හිටියත් මේ ධාතු ගුණ ඇර වෙන මොකද වැටෙන්නේ? උකට ওই නම දාන්න ඉගෙන ගත්තට ඔයින්තරෝ වෙන භාෂාවක් ලෝකේ නැහැ. ওই ටික තමයි තියෙන්නේ. ඒ ධාතු ගුණ વિશે හොඳ නරක හරි වැරදි සුභ අසුභ කියලා දාගත්තට පස්සේ රූප ධර්ම ධර්මත් වෙනවා. ඔක තමයි භාෂාව වෙලා තියෙන්නේ. නමුත් අපි මේක සම්මුතියේදී নানা ආකාර විදියට ඒකින් ඇති වෙච්ච හේවණලි දිගේ පටලවා ගත්තට ධර්මයට බහැලා බැලුවොත් ඔය හතර මහා ධාතුන් විතරයි තියෙන්නේ. ඒ વિશે ඇති මේ මනාපමනාප හරි වැරදි සුභ අසුභ දාගත්තාම මේක මහ විශාල ලෝකයක් වඩපත් මේ ලෝකෙ පුංචි කරගන්න ඕනේ නම් දෙහිගිඩියක් අතර ගත්තා වගේ හස්තාමලකයක්සේ ගන්න ඕන නම් පරමාර්ථ ධර්ම වලට ගියාම ඉඳගෙන ඉන්න කයේ හෝ වේවා ආස්වාස් ප්‍රසවාසයේ බලන නාසිකාග්‍ර වේවා උදරේ වේවා අවිජිනෝට පයේ පතුලේ වේවා මේ දැනෙන උණුසුම් ගති කම්පන ගති හිස්ස ගති සේරම මේ රතර සත්‍යපට්ඨානෙමයි මේ පටවිකය දකින්න නමුත් මේක නිත්‍ය ස්වභාවයට ගන්න හදනවා මේක ආනාපානෙම දකින්න ඕනේ කියලා මේක පිම්බීම හැකිලිමෙම දකින්න මේක වම දකුණු වශයෙන්ම දකින්න ඕන කියලා මේ එකම රාමුවකට හිත දාගත්තට පස්සේ ඒ යෝගාවචරය පුතුමාකාර පටු මානසිකත්වයකට කොටු වෙන්න පටන් අර ගන්නවා මේ ධාතුකට බලන්න නෙවෙයි ඕන වෙලා තියෙන්නේ ආනපානෙ බලන්න. ඒ දීප උපකරණය මෝඩ වඩුව ආයුධත් එක්ක පොරව දන්නා වගේ ඒක නෑ කියලා හෝ ඒක තිබුණා කියලා සතුටු වෙනවා. අන්න මේ தත්ත පන්නන්න සමාහට දවස් 10 භාවනා දෙක තුනක් කරන්න වෙයි. එහෙම නැත්නම් ගොඩාක් කමඨාන සුද්ධ කරන්න එහෙම නැත්නම් ගොඩක් පශ්චාත්තාප වෙයි. ගොඩක් ගුරුවරු මාරු කරයි. ගොඩක් අරමුණු මාරු කරයි මේ ධර්මතාවයක් පෙන්වන්න හදන බව දන්නේ නැති නිසා. ඒ නිසා යෝගාවචරය කායේ කායනුපස්සී වීර්ති කියන එක මොකද්ද කියලා අහලා කියනවා. ඉතේ කච්චේ පඨවි කායං අනිච්ඡතෝ නොනිච්ඡතෝ. මේක මෙතනින්ම බලන්න ඕන කියලා නිත්‍ය සංඥාවක් ගන්න එපා. කොහෙන් දැනුණත් උණුසුම ගති, සිසිල් ගති, කම්පන චංචල ගති මේක නම් වශයෙන් කියනවා පටවි ධාතුව කියලා. ආන්නේක අනිත්‍ය වශයෙන් බලනවා නම් ඊ ගාවට මතුවෙන්නේ පටවි ධාතුව දනිහෙන්ද පිටකොන්දෙන්ද ආස්වාස ප්‍රසවාසයෙන්ද උළුවේ තද ගතියකින්ද දත දිවේ හැප්පෙනකොට දැනෙන තද ගතියෙන්ද කියලා ඕනිම දෙයකට සාතර බව ගන්න පුළුවන්. නිත්‍ය වශයෙන් බලන්න ගියොත් තමයි හුස්ම රැල්ල ඇස්සෙම මේක තියෙන්න ඕනේ කියලා බලන්න ගත්තාම ඒක නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා පිට දැනක පටවි ධාතුව දැනනකොට කරදරයක් කරගන්න. මම මේ කියන එකක්වත් යෝගාවචරයට පෞසිද්ධ වෙන දෙයක්වත් යෝගාවචරක වැරද්දක්වත් නෙවෙයි මේ කලපුරුත් අහපුරුත් දෙකපුරුත් නැති නිසා අර එකම කඩෙන් බඩු අරගෙන ගත්ත පුරුදු වෙච්ච මනුස්සයා වගේ වෙන කඩකින් බඩු ගන්නත් පැකිලෙනවා මේ සල්ලි දෙනවා කොයි කඩෙන් ගත්තාම ඒ නිසා කායේ කරන පස්සේ වීර්ගණ පටවි කායං අනිච්චතෝ නොනිච්චතෝ එතකොට යෝගාවචරයට හිටගෙන ඉන්නවද සක්මන් කරනවද නිදාගෙන ඉන්නවද ඉඳ ඉඳගෙනද කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පාඨවි ධාතුවයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ වගේම දුක්ඛතෝ නොසුඛතෝ මේ පේන පාඨවි ධාතුව දකින දවසන හරි සැපක් ඇති වෙනවා. අපි මන් දැනගෙන හිටියනේ මෙච්චර දෙයක් මේක මන් දැක්ක නැහැ කියලා. නමුත් මේ පාඨවි ධාතුව දකින්න අත තියෙනකොටම අල්ලනකොට මේක වෙනස්කම් බාට පෙරලෙනවා. උස්ම දිහා බලන හිටියොත් එහෙම අපි උස්මට මෙහෙර කරලා ඒකත් එන්නේ එන්නේ සිවුම් වෙන්න පුළුවන්. නැත්නම් වෙන 13 එක පටලවිලා මේක දිගට බලාන යන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. එතකොට එන්නේ අනිත්‍යත්වයේ හරහා ඒක පෙළෙන ගතියකටපත් කරනවා. තවන ගතියකටපත් කරනවා. මේ තවන තවන ගතිය නිවන් මාර්ගයයි. මේක ඊළඟන කන දුකක් නෙවෙයි. නමුත් ඇති දුක ඇති වශයෙන් අවබෝධ කිරීමක් නිසා හුස්මේ හිත පවත්වන්න බැරි බව වැඩි වැඩියෙන් ඉඳින්න තේරුම් වෙනවා කියලා කියන්නේ ඒ යෝගාචර දැනගන්න මේ හුස්මේ පවතින පඨවි ධාතුව අනිත්‍ය නා. වායු ධාතුව අනිත්‍ය නා. තේජෝ ධාතුව අනිත්‍ය නා. ඒවා විවිධ සටහන් පෙන්වනවා. විවිධ ආකාර පෙන්වනවා. ගති කියනවා මේවට භාව කියලා කියනවා. ස්වභාව කියලා කියනවා. අන්නේ ස්වභාව මාරු වීම නිත්‍ය සංඥා බලන කෙනාට දුකක්. අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් ඒ දුක මේක සුඛේ හොයන ගතිය වෙනකොට මේකේ දකින්න තියෙන දුක තමයි ඒ මොකද පෙළෙන ගතිය නිසා. මේ මේවා මාරු වෙන නිසා. ඒ නිසා යෝගාවචර හොඳටම ඉඳගෙන ඉඳලා ඉඳලා විනාඩි 55 පටන් ගන්න විනාඩි 60 වෙනකන් ඇම්බරි ඇම්බරි දඟලලා දඟලලා ඉඳලා ඉඳලා ඉරියව් වෙනස් කරනවා කියලා කියනවා. ඒ ඉරියව් වෙනස් කරන වෙලාවේදී හොඳටම හිත කයේ තියෙන. යෝගාචර අන්තිම පීඩාවටපත් වෙලා කොයි වෙලාවෙ gediye ගහින්න කොයි වෙලාවෙ නැගිටින්න හම්බෙන්න පොඩ්ඩක් අතපය දිගාරින්න නැත්තම් කියලා ඒ ඇති වෙන මේ සුඛය පිළිබඳ තියෙන ආශාව නිසා අච්චර ගොජ දාන අච්චර ඉස්සරහට අස්පනාවෙට පෙන්ලා දෙන මේ දුක්ඛ සත්‍ය මේ දුක වෙන්නේ මහා කාලකන්නිකමක් විදියට දුක වෙන්නේ මහා මුස්පේන්තුවක් විදියට මේක මේ කොහෙන් අයින් කරන්න පුළුවන් එකක්ද කියලා දන්නේ කියලා නැගිටිනවත් එක මේක නෑ නැගිටිනවත් එක මේ ජීවන දුක මොකක්වත් නැත්තේ නෑ මතකත් නෑ මම මේක නැගිටයි කියලා නැගිටලා ගිහිල්ලා මොනවද කරන්නේ කියලා නැගිටින්න ඉස්සර කල්පනා කරන තරම්වත් විවේකයක්වත් නෑ නමුත් ඒ වෙලාවෙත් නැගිටලා ගියාට පස්සෙත් පරියන්කේ මුලදී මේ දුකයි අවබෝධ කරගන්න තියෙන එකේ එන්නේ වෙනස් වීම දැකීම හරහා. එතකොට ඉඳගෙන ඉඳලා නැගිටිනවා කියන තේරසක් තමයි. ඉඳගෙන නැගිටිනකොට නැගිටින්න ඉස්සලා ඉඳගෙන ඉනකොට දුක ආවේ ඒ පරියන්කේ පටන් ගන්නකොට තිබුණු සැපක් පෙරලිලා තමයි. මේක කතාවත් කමටහන් සුද්ධ කරනකොට කෙනෙකුට කියන්න පුළුවන් වේද මම ඉඳගෙන ඉඳලා මම පරියන්ක හොඳට ප්‍රිය වුණා එන්නේ ඇවිල්ලා මේක පුදුමාකාර කරදරයක් වුණා කියන්නේ ඒක ලැජ්ජයි ඒක පීඩාවක් වඩපත් කරන දින ඒක චරිත සාහිතිකයට වැරදි ලකුණක් කරගෙන තියෙනවා නමුත් ඔක්කොම ළඟ තියෙන රහසක් ඒක ඒ පැත්තෙන් කතා කරන්න පටන් අරගත්තොත් ඉඳ ගන්නකොටමත් දුක තියෙනවා. ඉඳකට විනාඩි 55 නටත් දුක තියෙනවා. 60 යනකොටත් දුක තියෙනවා. ඒ දුකේ தත්ත පෙරණ එකයි ජීනේ. ඔබ නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් බලන්න ගියොත් තමයි ඔබ ලැජ්ජිත පීඩිත தත්වයකට යන තියෙන දුක්ඛතෝ නොසුඛතෝ. පඩේ ධාතුවත් අරගෙන. ඊගාට අනත්තතෝ න අත්තතෝ මේක අපිට ඕන විදිහට ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඒ ආණ්ඩුමට්ටු කරන්න බැරි බව නම් හොඳටම තේරෙන සතිය පිටියට පස්සේ. සති පීඩියට පස්සේ මේ සක්මණේ ඇවිදින්න බෑ වැනෙන්න පටන් ගන්නවා. සති සමාධිය ආවට පස්සේ පරියන්කේ අඟ තියාගෙන ඉරුවා වැනෙන්න පටන් ගන්නවා. නැත්නම් අතපය විශ්වෙන්න පටන් ගන්නවා. එන්න දැනෙන්නේ නැතුව නිින්ද ගියා දන්නේ කියලා තත්වයකට පාලනේ මැදිරියෙන් ගිලිනවා. ඉතින් මේක යෝගාචරට වෙන්නේ ඇබැක්කයක් වගේ. පිස්සු හැදෙන්න හදනවා වගේ. අංශභාගයට ඉන්නවා වගේ. ඉතින් හිතනවා මේ මොකක් හරි සීල වැරද්දක් වෙන්න ඇති. සතිය වැරද්දක් වෙන්නේ නැති සමාධි වැරද්දක් වෙන්නේ නැති මේක නැති කරන්න මම මොකද කරන්න ඕනේ කියලා අර තියෙන తত্ত্বය මේ ආත්මයක් වශයෙන් පාලනය කළ හැක්කක් වශයෙන් නිවාසිකත්වයක් තියාගෙන අධිකාරී ශක්තියක් තියෙන විධායක බලයක් මේකේ නැහැ කියන එක පිළිගන්න කැමති නැති නිසා එච්චර ලස්සනට පේන්නේ නැහැ. තමන්ගේ කයේ කොයි ඉරියව්වෙ වුණත් පේන්නේ නැහැ. මේ දේ ප්‍රකර්ෂව ඒක වශයෙන්ම පෙන්වන වෙලාවේදී යෝගාචරණ පේන්නේ බහන වැරදිලයි කියලා. තා පොඩ්ඩක් මම මේක විස්තර කළොත් භාවනා කරන්නේ නැති සාමාන්‍ය වැඩ කටයුතු කරන වෙලාවේදී අපි හිතලා කරන කටයුතු ටික කරන්න පුළුවන් කියලා හිතන බව හැබැයි නමුත් නොහිතා කරදරේ සිටින රාජකාරි ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් බත් කනකොට දිව හැපෙන්න ඕන කමක් නැහැ. හොඳට හිතලා කනවා නම් බත් කන්න හවනකොට දිව හැපෙන්න බෑනේ. පිට ඉස්පොල්ල යන්න බෑනේ. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ බත් කෑම කියන සක්‍රීය සජීවී ක්‍රියාව කෙරෙන අතර අක්‍රීයව අජීවීව වෙන මොනවද හරපයක් සිද්ධ වෙනවා. ඒක අපිට වෙන්නේ නොවිය යුත්තක්. ඒක මොකද්ද වැරද්දක් කියලා මම සර්වඥන්සේ සඳහන් කරනවා. ඔබට ඕක මම පෙන්නන්නම් හිතලා කරන සියල්ලම නතර කරලා පොඩ්ඩක් බලපන්. චේතනා ඔක්කොම නතර කරලා පොඩ්ඩක් බලපන් මොකද වෙන්නේ කියලා කිසිම වැඩ කඩුවක් නැ වැඩ රාජකාරි ගොඩක් යනවා එකක්වත් Tamanට ඕන තාට නෙවෙයි සිද්ධ වෙන්නේ. මෙන්න මේකට යෝගාචර බීතිකාවක් තියෙනවා. මේක යෝගාචර දකින්නේ පිටපොට ගිහිල්ලයි කියලා. ඒක නිසා කියන ඉස්සල්ලාම පස්සම්බයං කාය සංකාරං කාය සංස්කාර වශයෙන් කාය චේතනා වශයෙන් ආස්වාස් ප්‍රසවාස නතර වෙන්නරින්නේ. ඊට පස්සම්බයං චිත්ත සංකාරං වේදනා සංඥා දෙක නතර කරලා බලන්න මොනවත් අඩුවාඩුවක් නැහැ. යන්ත්‍රය දුවනවා ආයතන ටික සේරම දුවනවා නමුත් කිසිම දෙයක් Tamanට ඕන විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. හරියටම හීනෙකට ගියා වගේ. හරියටම මත්කුඩු ගැහුවා වගේ. හරියට මත්පැනම් බිව්වා වගේ තේරෙනවා චේතනාවක් තියෙනවා චේතනා නොකරනද නමුත් වැඩ කටයුතු වල අඩුවක් නැහැ. එතෙන්දී නම් හොඳටම පේනවා නමුත් එතෙන්ද යන්නත් බෑ යෝගාවචරයකට විස සාමාන්‍ය කෙනෙකුට මොකද හොඳ සතියක් හොඳ සමාධියක් වුණාොත් මෙතනදී හෝ සමාධිට පිටිය නැත්තම් යෝගාචර වෙන්නේ භාවනා සම්පූර්ණයම නවකීලයි. කොටින්ම ප්‍රශ්නයක් එනවා මම ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ කියලා. මොකද මේ පාලනය යටතේ ගෙනියන්න උත්සාහ කරනවා. මේ පාලනය කියන්නේ චේතනාව කියන චිතුන්දේ චේතනා කියලා කියන්නේ කර්ම පාලනය කර දෙන හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා සංසාරේ වැවෙනවා. මාර්ග ඥානෙ තියෙනකන් ඵල ඥානෙ එන්නේ නැහැ. මාර්ග ඥානෙ තියෙනකන් චේතනා වැඩයි. මාර්ග ඥාන සියල්ල තැහැරලා ඔන්නෝනේ ගිනි අගුරක් වෙච්චා කියලා පයින් පයින්ලා තමයි මේ මේ මේ මාර්ගය සම්පූර්ණ වෙන වෙලාව ඵලය ලැබෙන වෙලාව ඒක යෝගාවචරයට අබැග්ගයක්. යෝගාචර පාණින් ගිලියන. ඒ නිසා මේ අනත්ත වශයෙන් බලන්න හම්බ වෙන එක භාවනාවේ අත්තරදි ටිකක් වගේ තමයි පේන්නේ. මෙන්න මේ අත්තරදි වලටත් හරියන එකට වගේම සමාන හිතින් ගියොත් වැරදිලා හෝ අපි අනත්තතෝ න අත්තතෝ කියලා දැක ගන්න පුළුවන් ශක්තියක් ලැබෙයි. ඒ වගේම සඳහන් කර තියෙනවා නිබ්බින්දතිනෝ නන්දති. නිබ්බින්දති කියලා කියන්නේ නීරස වෙන එක. භාවනා එපා වෙන එක. වින්දනයක් නැහැ, නිර්වින්දනයක්. එහෙම නැත්නම් Tamanට වෙන දේ තේරෙන්නේ නැතු වෙනවා. නන්දනය කරනවා කියලා කියන්නේ Tamanට කැමති විදියට පිටනකොට හරියට ගහකට ලණුවක් දාලා ගහ කපලා ලණුව දිගේ හරියට එනකොට අට නන්දනයක් පායනවා මට ඕන විදියට ගහ එනවා කිය. නමුත් ලණුව කරලා ගියොත් ගහ කොයි අතට යන්නේ? එතකොට පාලනය කරගන්න බෑ. ආන්නේ වගේ සරුංගලේ නූල කඩලා ගියා වගේ ගහකට ලණුවක් දාලා අදින වෙලාවට හොඳටම ගහ වෙන වෙලාවට ලණුව කඩලා ගියා වගේ නිබ්බිදා ඥාන පහළ වෙනකොට තමයි යෝගාචරයේ සෞඛ්‍ය සත්පුරුෂකම කල්යාණ මිත්‍රත්වය තේරෙන්නේ. ඒ වෙලාවේදී බය වෙලා කලබල වෙනවා කියන අසත්පුරුෂ වැඩක්. ඒ නිසා මේ නිබ්බිදා වෙනකොට ආධුනිකයට එන්නෙම ද්වේෂය හරහා. මට කම්මැලි, මට නීරසයි, මට නිදිමතයි, මට බයයි, මට එපා වෙනවා. මේක මේ කම්මැලි කියලා එන්න පටන් ගන්න. ඒක නිසා තියෙන්නේ මුස්පේන්තු නීරස එහෙම නැත්නම් ද්වේෂංගීව හැංගීමක්. ආහනේ ද්වේෂය එනකොට මේ අරමුණ දිගේ විපරිණාමයේ බල බල දුක්ඛ ස්වરૂපේ බල බල පාලනය කරගන්න බැරි බව ද බල බල බල බල යනකොට බංගොලොත් වෙන බවක් හීන දින තත්ත්වයටපත් වෙන බවක් නිර්වින්දනය පහළ වෙන බව දැනගෙන යනවා නම් ඒ ද්වේෂයෙන් පහළ වෙන නිබ්බිදා ප්‍රඥා ගෝචර කර ගන්න පුළුවන් ප්‍රඥා පදනමට ගන්න පුළුවන් සර්වඥාන්සේ සඳහන් කරනවා ඒක තමයි ලෝකයේ තියෙන වටිනාම නන්දනේ මේ කම්මැලිකම නිසා මෙතෙක් සංසාරේ අපි නිවන් පැත්තට යන පාර අතහැරියේ. දැන් කම්මැලිකම එනකොට අපි ඒක බාර ගන්නවා භාවනා ප්‍රයෝගයකින් ලැබිච්ච ප්‍රතිඵලයක් විදියට. ඒකට ද්වේෂය පදනම් වෙන්න දෙන්නේ නැහැ. ප්‍රඥා පදනම් වෙච්චාම තේරෙන පටන් අර ගන්නවා. මෙච්චර කාල කිරුවේ මේ කම්මැලි වෙනකොට ඊට වැඩිය අභිනන්දනය කරන දෙයක් පස්සේ යනවා. හයියෙන් හුස්ම ගන්න. පරියන්කෙන් නැගිටලා යනවා. ඒකෙන් වෙන්නේ මොකද? හෝ දෝද මඩි දාන එකයි නිසා මේ නිබ්බිදාව පහළ වීම. භාවනා මාර්ගයේ හොඳ ඉදිරි පියවරක්. හැබැයි නිබ්බිදා පහළ වෙන්නේ භාවනාවේදී විතරක්ම නෙවෙයි. කෙලෙස් සහිත නිබ්බිදාවකුත් තියෙනවා. ඒක නිසා මෙතනදී සතියෙන් සමාධියෙන් යුක්තව නැත්නම් අර වගේ සත්‍යපට්ඨාන අරමුණක් ඇතිව ක්‍රමික වයියත් යාදත් යනවා හිතත් යනවා කියන මට්ටමින් ගියොත් නිබ්බිදා වඳුනගතයි. වඳුනන එකට සාදර උඩොත් විතරයි මේ නන්දිය කියන නිබ්බිදාව ගෙවන් කිරීමට අපි හොයාගෙන යන අනික් নানা ප්‍රකාර අරමුණු හැවීම පැත්තකට දාලා මේ නිබ්බිදාව අල්ල ගන්න පුළුවන් වෙන්නේ ඒ වෙනුවට අපි විකල්ප හොයන්න යන එකක් නෑ නිබ්බිදාව අවබෝධ කරගන්න හදනවා ද්වේෂයේ පදනමින් තොරව නැත්නම් ද්වේෂ පදන වෙනුවට ඥාන පදන මේ නිසා නිබ්බින්දති නොනන්දති විරජ්‍යති නොරජ්‍යති එතකොට විරංජන වෙන්න පටන් ගන්නවා බලනින්න අරමුණ සුදුමැලි වෙන්න ගන්නවා එහෙම නැත්නම් විරංජනේ වෙන්න පටන් ගන්නවා ඉතින් විරංජන වෙනකොට යෝගාචරය හිතන්නේ මේ සත් වීරිය මධිකමක් කියලා. එහෙම නැත්නම් සමාධිය මධිකමක් කියලා ඒ තමයි කෙලස්. ඒ තමයි මාන බලවේග. අන්නේ වෙලාවේදී දැන් නිබ්බිදාවත් එක්කම විරංජනය වීමක් වෙනවා. රංජනය කරන්න බෑ. රංජනය කියලා කියන්නේ විවිධ වර්ණ සටහන් වලින් පිරිච්ච ගතිය. දැන් මේක විවිධ වර්ණ සටහන් වලින් පිරිච්ච මල් චිත්‍රයක් අවුයි දාලා තියලා අවුරුද්ද දෙකක් යනකොට නිකම්ම හේබාලා යන්නේ. නිකම්ම මේක විරංජනය වෙලා යන්නේ. සුදුමැලි වෙලා යන්නේ. ආන්නේ සුදුමැලි වේගන කියනවා විරංජනේ කියලා. එතකොට රංජනීය කරන බෑ ඇහැට මනනන්දනීය නෑ. මේ මනනන්දනීය ගතිය තණ්හාවට හේතු වෙනවා නම් සංසාරට හේතු වෙනවා නම් විරංජනීය කියලා කියන්නේ ජීවනට හේතු වෙන එකක්. මේක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒ නිසා මම මේක වඩන්න නම් බෑ. මොකද ඒක තමයි මුස්පේන්තු කම්මැලි නමතු එක පවත්තන්නේ. ඉරියව වෙනස් කරන්නේ නැතුව ඉරියව වෙනස් කරත් කවන්නේ මේ කඩා ගන්න නැතුව ඉන්නේ. ඒ සඳහේ පටවි ධාතු વિશે විරජ්‍යති නො රජ්‍යති නිරෝධේති නො සමුදේති ඒක ගිවංගන පැත්තයි බලන්නේ හැම වෙලාවෙම ප්‍රසවාසයේ අගයි බලනවා ආශ්වාසයේ අගයි බලන්නේ නමුත් මේ නිරෝධේ බලනවා කියන එක කල්ප කෝටි ගණක් අපි මුස්පේන්තුවක් විදිහට දුමංගලයක් විදිහට අබද්ධයක් විදිහට දක්වන නිසා නිරෝධයේ පැත්ත පන්නලා බලන්න අපේ හිත හැදිලා තියෙනවා අපේ ඇහැ හැදිලා තියෙන්නේ. ඒ නිසා සරුවචනාංශේ මේකට ඔය ලස්සන උපක්‍රමයක් කරනවා ආස්වාස් ප්‍රසවාස දෙක අල්ලන්නේ කියලා. අහුවෙන්නේ හොඳටම ගොරෝසු වෙච්ච ආස්වාසි, ගොරෝසු වෙච්ච ප්‍රසවාසි. නාස්පුඩු පුරවාගෙන ආස්වාසි, නාස්පුඩු පුරවාගෙන ප්‍රසවාසි. මේකේ හිත අලවගත්තට පස්සේ මේකේ හිත මුණට මුණ දාලා තියාගත්තට පස්සේ සරුවචන සඳහන් කරලා තියෙන ඕක හට ගන්න පැත්ත බලන්නේ. හට ගන්න පැත්ත බලන්නේ හිත කැමැති. ඕන විවෘත කිටි මංගල්‍යයකට දරුවෙක් ඉපදිච්ච වෙලාවක අපි බොහෝම කැමති පෙනුමකුත් අරගෙන යනවා. ඒ නිසා කියනවා ආශ්වාසය හට ගන්න වැත්ත බලන්න කියලා. එතකොට ආශ්වාසය හට ගන්නත් ඉස්සල සතිය පිහිටුවලා වැඩමින් මෝරමින් තියෙනා වූ ආශ්වාසයේ දකින්න ප්‍රශ්වාසයේ දකින්න පටන් ගන්නතර පස්සේ යෝගාචරයේ සතිය සහ වීර්ය සූක්ෂම වෙනවා. ඉන්ද්‍රියන් ප්‍රණීත වෙනවා. අන්නේ ප්‍රනීත වෙච්ච ඉන්ද්‍රයන් සර්වඥයන් දකින්නවා හට ගන්න බව දකින්න පුරුදු කළා නම් හටගෙන ගොරෝසු බව පව කරගෙන ගෙවෙන තැන නොබල ඉන්න වෙලට යන්න ඊටපත් වෙනවා. ඒ නිසා ගෙවි යෑම පෙන්නඳ හිත උල් කරන්නේ, හිත තියුණු කරන්නේ, හිත කර්මන්නේ කරන්නේ හට ගන්න පැත්ත පෙන්නන. හරියට භවයේ පෙන්නලා භවයේ Nirodhe පෙන්නන්න හදනවා. මෙන්න මේ මූලධර්මය තේරුම් කරගෙන ගිය සුද්ධා එයා කියනවා උඹට කවදාකවත් අනාත්මේ තේරුම් ගන්න බෑ ආත්මේ තේරුම් ගත්තේ නැත්තම්. ආත්මේ තේරුම් ගත්ත මිනිහට ඒක අනාත්ම බව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මම අනාත්මයි කියලා පටන් ගත්ත මිනිහා කවදාකවත් තැනකට යොමු වෙන්නේ නැහැ. එයා මේ මුළු මූල ධර්මයක් ඔළුවේ තියාගෙන දඟලන මිසක ඒ නිසා මම ආත්මීය කරන වැඩක් තියෙනවනේ. දරුවෝ මල්ලා හදනවා, සල්ලි හම්බ කරනවා, මේ කීර්ති නාම ප්‍රතිපස්ත ලාභ සත්කාර දිගේ යනවා. ඒක අපි කියන්නේ ආත්ම සංඥාවේ කරදේ. ඒව ටික හොඳට දැක ගන්න. ඒක ටික හොඳට දැක්කට පස්සේ ඒ බොල් බවලා කියනකොට අනාත්මේ නැතු වෙන දකින්න එකක් නැහැ. ඒසා කියනවා you have to be somebody before becoming nobody. ඔය යක්කුලෝනරත් කරෝ. යක්කුලෝනර යකදොර දාන්න බොරුව කරන්න කියලා. යකෙක් වෙයිලා ඉතින් කලු කුමාර දිට්ඨිය කියයි අර දිට්ඨිය කියයි මේ දිට්ඨිය කියලා ගිල දුඹල බාර දෙක ගන්නවර වෙනවා මොකෙක්වත් නැහැ කියලා. ඒතකොට මිනිසුත් වට වෙලා බඩුත් එකතු කරලානේ. අර මිනිහ කරන යකෙක් බන්දනවා. උන්ගේ වාතාවරණය. බන්දලා නටවලා එළවල දාන උදේ වෙනකොට ඉතින් අරුගේ ගානක් හම්බ වෙනවා. බලහින් මිනිසුන්ටත් වැඩක් තියෙනවා. මේ නටන මිනිහත් නටන්නේ ඊට පස්සේ යකා බැඳගත්ත යකා. ඒ වගේ තමයි භාවනාවේදී ඒ තමන්ගේ ආත්ම සංඥාව තියනවා කියන එක උලුප්පල ගන්න ඕනේ ඉස්සල්ලා. යකා උසල ගන්න ඕනේ. ඇවිසෙනවා. අනිවාර්යයෙන්ම වෙෂෙන කොහොමද කියන්නේ? ඒ භාවනාවේදී ආනාපානීය සංසිඳිනාට කවදාකවත් නැති සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. කවදාකවත් නැති විදිහට පරණ හිතවිලි අතීත හිතවිලි වෙන්න තියෙන දේවල් අර එහෙමේ පේන්න පටන් ගන්නවා. කයේ කවදාකවත් නැති සංනිවේදනය එන්න පටන් ගන්නවා. එතකොට තීරුම් අර ගන්න ඕනේ මේ ඔන්න මම මම තමන්ගේ සෙල්ලම් පෙන්වන වෙලාව. මම ඉන්නවා. ආත්මයක් තියෙනවා. නිට්ටයයි සුඛයි කියලා එයා පෙන්වන්නට. ආ බොහොම හොඳයි. ඔබ පෙන්නපන්. ඒකට ප්‍රතික්ෂේප කරන්න යන්න නරකයි. ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ. අනාත්මයට යන්න ඉස්සෙල්ලා හිත ආත්මයට ගිහිල්ලා. ඒකේ බොල් බව හරහා තමයි අනාත්මයට යන්නේ. අනාත්මයේ පටන් අරගත්ත ගාන ගමනක් නෑ. ඒක ලස්සනට පේනවා. ඔය Nirodhe බලන්න ඕන සමුදය බලන්න. ඒක මජ්ජේ සූත්‍රයේදී පැහැදිලිව සර්වත්‍යයන් සඳහන් කරලා තියෙනවා. මදයි මුලයි කියලා කියන්නේ අන්ත දෙක. මැදමාවත කියන්නේ අග. අගට යන්න බෑ මැද හරහා මුලට ගිහිල්ලා ඇති කරගත්ත ඉන්ද්‍රිය ප්‍රණීත භාවය හරහා තමයි අග බලන්න පුළුවන් ඒ නිසා මැද බලපං මැද හොඳට කන ආස්වාසිය මැද ප්‍රස්වාසිය මැද බලලා එක තහවුරු කරන මුල බලන්න යන්න ආස්වාසිය මුල ප්‍රස්වාසිය මුල ඊතකොට අග දකින්න එක සිද්ධ වෙනවා එහෙම නැත්නම් කෙලින්ම දැක්කොත් ඒක භවනා වැරදිලක් කියලා හිතෙන්න ඉඩ තියෙනවා පැටලිලක් කියලා හිතෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඒ ආශ්වාස ප්‍රශ්වාස ගෙවෙන පැත්ත බලන එකයි සමහරට ඒක තියුණු කරලා ප්‍රසවාසයේ පැත්තක් විතරක් බලලා වෙන පැත්ත බලන එක Nirodhe බලන ගතිය Nirodhe වෙනුවට සමුදය බලන්නයි අපේ හිත කැමති නිසා ප්‍රසවාසය ඉවර වෙන්නේ ඉස්සලා ආස්වාසයක් තියා බලාපොරොත්තු ඇති කරනවා ආස්වාසය ඉවර වෙන්නේ ඉස්සලා ප්‍රසවාසය පිළිබඳ අපේක්ෂාවක් ඇති කරලා අපේ හිත ඊ ගාවට මතුවෙන දේ මේ ගෙවෙන වැය වෙන ක්ෂය වෙන දේ අසාලනවා මේවට ස්පෙන්ඩුම් කියලා කියන්නේ දෘෂ්ටි මායා කියලා කියන්නේ ඇහි දෘෂ්ටි පැවැත්ම කියලා තියෙන මුළු සංසාරේ පුරාට ඇහැ ඒ ධර්මයට පුරුදුලා තියෙනවා. මේකෙන් මේකෙන් වැඩ ගන්න විදිහ තමයි මායාකාරය කියන්නේ. අස්පෙන්දුකාරය කියලා කියන්නේ යමක් සිදුවේගෙන යන එක වහලා ඊගාට එන දේ මේක වහලා දානවා. අස්පෙන්දු මොනවාක්වත් තිරවලින් නෙවෙයි වහන්නේ. මනුෂයාගේ තියෙන මේ අලුත් දෙයක් බැලීමට තියෙන ආශාව නිසා ගිවම් කරන දේ ඇහෙන් අස්පෙන්දු කරලා ඉන්ද්‍රජාල කරනවා. ඉතින් මේක බලන්නේ මේ මැජික් එකක් දිහා බව දන්නවනම් මේ වගේ හැමදාම හට ගැනීම පෙන්වීමෙන් හට ගැනීම උත්කර්ෂවත් භාවයෙන් Nirodhe වසාලන ගේමක් මෙතන යන්නේ කියලා නිරුද්ධ වෙන පැත්ත බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාචර හුස්ම සංසිඳනවා කියන එක බාධාවක් නෙවෙයි. ප්‍රසවාසයේ කිවිල ඉවර වෙනවා කියන එක බාධාවක් නෙවෙයි. නමුත් අපේ හිත චපල නිසා, වංචනික නිසා, ෂඩ නිසා අපි නිතරම අලුතින් ඇති වෙන දේ බලන්න ආදිනවා. ඒ නිසා යෝගාචරය දැනුවත්කමක් තියෙන්න ඕනේ. මේ Nirodhe බැලීමයි අපිට මේ භාවනා මැදමාවත. සමුදය හරහනතු යන්නත් බෑ. උදාහරණයක් වශයෙන් කියනවා අපිට අමරණීයත්වයට යන්න අනිවාර්ය මරණීයත්වය හරහා යන්න ඕනේ. මරණීයත් දකින්න කවදාත් අමරණීයත්වයට යන්න බෑ. මේ ප්‍රතිපක්ෂ ධර්මයට තියෙන බුදුම නැදකම. ඒ නිසා සමුදය අතාරින්න ඕනේ අතාරින්නේ දැකලා. සමුදය අතාරිනකොට අහුවෙන්නේ නිරෝධයට ඒ නිරෝධය දක්නාසුලෝ භාවනා කරනවා කියලා කියන්නේ කාය කායන පස්සේ විහෙරති. එතකොට ආස්වාද ප්‍රසවාසයක ගෙවන් වෙනවා දකින්න පුළුවන්. දකුණු කකුල තියනවා තද කරනවා කියන්නේ වම් කකුල මෙහෙන් ඉස්සෙල්ලා ඉවරයි. වම් කකුල උස තියනවා තද කරනවා කියලා බලන්න යනකොට වම් දකුණු කකුල ඉස්සෙල්ලා ඉවරයි. මේ දෙකම බලන්න බෑ. බලනකොටත් පේන්නේ තියෙන තියෙන කකුල ඉස්සරහ පේනවා මිසක ගෙවන් වෙල පේන්නේ මේක සමහර වෙලාවට සමහර කට්ටිය කියනවා පුරේ පච්චා සංඤී කියලා. පච්චා පුරේ සංඤී පෙරයි පසුවයි කියන මේ දෙකෙන් පුරේ සංඥාවට අපි හරි කැමති පච්චා සංඥාවට කැමති නැහැ. ඒ නිසා පච්චා පුරේ සංඥාවෙන් તો සක්මන් කරනකොට මේකේ පේන රෝදයක් කරකිනවා වගේ. එකක ඉවරයක් වෙන්නේ නැහැ. තව එක මහත් එක්ක කතා කරගෙන සක්මන්කට මට පේන්නේ දනක් පමණ තියෙන වතුර ඇතුලේ ඇවිදිනවා වගේ. හැම උස්සන කොටත් වතුර, යවන කොටත් වතුර, තීර කොටත් වතුර. පොළවේ ගැටීමක් නෙවෙයි. යව වතුර ඇවිදිනවා. ආන් මේ වගේ පච්චාපුරේ සංජීව ගත කරනකොට තීරණ පටන් ගන්න අපේ හිත කට ගන්න පැත්ත බලන්න කැමැත්ත නිසා නැති වෙන පැත්ත මුස්පෙන්තු කියලාගෙන දුමංගලයි කියාගෙන අබද්දයි කියන යන ගතිය බුදුහාමුදුරුවෝ මේකට ටෝච් එක ගාලා පෙන්නන මෙන්න මෙතනයි බලන්න ඕන. Nirodhe පැත්තයි බලන්න ඕන. පටිනිසජ්ජති නො ආදීයති. ඒ දේවල් අතහැරෙනවා. ඒ අතහැරන දෙයට අතහැරෙන්න හරන මිසක්කා මම අඩු ගන්න මට ඥානෙ පහළ වුණා මට සීලිය ආවා මට සමාධිය ආවා මට සතියව කියලාවත් අල්ලන්න යන්න එපා. ඇල්ලුවොත් ඒ ධර්ම පවා දුක පිණිස පිටන. මේ කාමයේ අතහැරීම සඳහා කාම ඡන්දය අතහැරීම සඳහා Taman ඇති කරගන්නා වූ ඒකාග්‍රතාවයේ තියෙනවනේ. මේ ඒකාග්‍රතාවයේ නාමයෙන් කාම ඡන්දය අයින් කරනවොත් මේ ඒකාග්‍රතාවයවත් අල්ලන්න එපා. මොකද ඒකත් අනිත්‍යයි. කොටිම කියන එකත් දුක පිණිස පිටනවා. මොකද ඒක සංස්කාරයක් නිසා. හැබැයි මේ සංස්කාරය හොඳයි කාම ඡන්දයට වැඩියි. ඒ නිසා ඒක නිසා ඒකාග්‍රතාවය හරහා කාම ඡන්දේ ප්‍රහාණය කරාට ඒකාග්‍රතාවයේ නিত্য සුඛ සුභ වශයෙන් කේවල වශයෙන් ගන්න එපා. ඒකත් අල්ලන්න එපා. ඒකත් අවදි වුණ වෙන්න ආරින්න. එතකොට මේ කයෙන් පටන් අරගත්ත ගමන මුළු සක්වල කෙලවර වෙනකන් ඥානෙ කෙලවර වෙනකන් දිගටම යන්න පුළුවන්. ඒ නිසා මේ මේ සත්‍යය ආකාරයේ කායම් අනුපස්සති පඨවි ධාතු විතරක් ගත්තොත් මේ විදියට අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ නිබ්බිත නිබ්බින්දතෝ විරජ්‍යතෝ නිරෝධතෝ පටිනිසජ්ජතෝ මේ විදියට බලන පටන් අරගත්තොත් ආනාපාන චිමුණත් එක්ක ආයි පිම්බි මැකිලව චිමුණත් එක්ක ආයි වම දකුණ චිමුණත් එක්ක ආයි තමන් අත්දකින අත්දැකීම පෙර අත්විඳීම කියලාත් කියනවා අස්පනා පිට සිදුවෙනදී මේ තියෙන தත්ත්වය බලනවා නම් ඒ යෝගාචරය ඉසලා ඉසලා පරියන්කට ආස වුණාට නැත්නම් සක්මන පරියන්ක දෙකට ආශා වුණාට පහු වෙනකොට තියෙනවා දවසේ පැය 24ෙම කිසිසේත්ම මනසේ විකාරයක් මිසක් පාඨ වියාපෝ තේජෝ ධාතු වල කිසි විකාරයක් නැහැ. ඒව තමන්ගේ ආකාරයෙන්ම තමයි හිටගෙන හිටියක් තියෙන්නේ. ඉඳගෙන හිටියක් තියෙන්නේ. නමුත් අපි ඒවට නම් වණන් දීලා මෙවුවා හොඳ නරක කියාගෙන යන්න කියන නිසා දුකක් එනවා මිසක් පාඨ වියාතු කවදාකවත් කාටවත් දුක දීපිරිස නෙවෙයි පිටලා තියෙන්නේ. ආපෝ ධාතුවක් නැහැ, තේජොත් නැහැ, වායොත් නැහැ. අපි අරක හොඳයි මේක නරකයි කියන ගිහිල්ලා සම්මුතිය පිහිටුවගෙන මේ කරන්නේ නිසා ඒ සම්මුතිය හරහා ගිහිල්ලා ඒ වගේ තියෙන ස්වභාවය දකින්නවනම් ඒ සත්‍යපට්ඨානේ වඩනකොට නැත්නම් කායනපසනාව වඩනකොට හත් ආකාරයක් සත්තානුපස්සනා කියලාත් මේකට කියනවා. අනුපස්සන හතයි. මේකේ මූලික වශයෙන් නම් තියෙන්නේ අනිච්ච දුක්ඛනාත්ම කියන තුනම තමයි. ඒ අනිච්ච දුක්ඛනාත්ම තවත් විස්තර විභාග විසුතුරු කිරීමක් වශයෙන් තමයි ඔය සත්තාකට පෙන්වන්නේ කායෝ උප ဋ ාණං නොසති. ඒ කියනවා මේ කය සතිය පිහිටුවීමට ගන්න කුණ්‍ය මිසක්ක සතිය නෙවෙයි. එහෙම නැත්නම් කීතකින් අඳින්න ඉස්සලා ඉලක්ක ගහගත්තාම ඒ ඉරදිගේ ඉර සංඥාවක් කරන ඒක උපස්ථානය කරගෙන කෙලින් කපනවා වුණාට කැපුම කියන්නේ ඉර නෙවෙයි. සති උපට්ඨානං චේව සති කියලා කියනවා. මේ සතියෙන් කය මුල් කරගෙන කය අරමුණු කරගෙන කය නිමිටි කරගෙන කය ආධාර කරගෙන ඇති කරන සතිය ඒක උපස්ථානයක් වෙනවා සතියක් වෙනවා ඒ නිසා මේ කයේ කායානුපස්සී විහෙරති කියලා කිව්වහම මේ ආනාපාන සති භාවනා කරන එක නෑ බිම්බි වැකිනව කරන එක නෑ අතර කිසි වෙනසක් ඊයලින්දල බලන කෙනෙකුට නම් පේන්නේ නෑ පහළින්දල බලන කෙනෙකුට ලොකු වෙනසක් තියෙනවා යම් මට්ටමට එනකම් කොකියම කියනවා උද්‍යප්පේ ඥානෙට එනකන් මේ පටන් ගත්ත ධාතු ආවේ නැහෙන්ද බඩෙන්ද කකුලෙන්ද කනෙන්ද කරෙන්ද කියලා ප්‍රශ්නක් තියෙනවා. උද්‍යප්පේ ඥානෙ ගියාට පස්සේ යාට කට කර කන නාසය කියන සම්මුතිය නෙවෙයි තියෙන්නේ මේ ධාතුන්ගේ තියෙන ඒ විපරිණාම ස්වરૂපේ දුක්ඛ ස්වરૂපය අනත්ත ස්වરૂපේ පේන්න පටන් අරගත්තට පස්සේ ਸਰවචන්සේ යෝජනාවක් කරනවා Tamanට මේ භාවනාව හොඳට හරි ගිහිල්ලා විවේකීව භාවනා කරන හිටියත් Taman ඉස්සරහින් යෝගාචරණ අලිය නලිය ඇඹරි ඇඹරි හිටියත් ඒ ඉස්සරහින් යෝගාචරයේ තියෙන ජීවිකාචරයේ තියෙන ওই ධාතු ටිකම තමයි. ඒ ධාතුත් නිවන් දැකලා තියෙන්නේ මේ ධාතුත් නිවන් දැකලා තියෙන්නේ මේ මනුස්සයා නිවන් දැකපුවා දන්නේ මේ මනුස්සයා අඩුකාන් නිවන් දකින්න උත්සාහ කරනවා ඉතින් ඒක නිසා මේ මනුස්සයා යම් සැපක් විඳිනවා මම පාරට වැටලයි කියලා. අර මනුස්සයා නලිය නලිය ඉන්නවා යාගේ තියෙන ඒ ධාතුමයි යා ඒක සාපයක් කරගෙන ඉන්නවා. නිවන් ලැබපු කෙනා අච්චරවක්වත් මේක මම මාගේ කියා ගන්න නැති නිසා යාට මේකෙන් පීඩාවක් කරදරයක් නැහැ. නමුත් නිවන් ලබන්නට පිටපාට වෙච්ච මිනිහා පාට වෙච්ච මිනිහා නිවන් ලබු මිනිහා අතර තියෙන ධාතුන්ගේ කිසිම වෙනසක් නැහැ. ධාතු නිවන් දැකලා තියෙන්නේ. අපි මේ ධාතු දිහා බලන ඇසේ දාගෙන ඉන්න උපැස්සියොල නිසා බලන්න දදාන තියෙන කණ්ණාඩිය වැරද්ද නිසා මේක හොඳයි මේක නරකයි මේක සුබයි මේක අසුබයි කියලා දාගත්තට ඒ සියල්ලම කැපිලා යන මන්ත්‍රයක් තමයි අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ නිබ්බින්දතෝ විරජ්‍යතෝ නිරෝධතෝ පටිනිසජ්ජතෝ මේ සංසිද්ධියේ නිවන් වෙන පැත්ත, ගෙවන් වෙන පැත්ත, විරහ නිරුද්ධ වෙන පැත්ත බලන්න පුරුදු කරපත්ත දවසේ කවුරු මොන තරම් උත්සවශ්‍රීයෙන් උත්සවය පටන් අරගත්ත උත්සවය හමාර වෙනකොට තියෙන බලි පොළ වාගේ මේක නාස්තිකල යන හැටි කොච්චර ලස්සන කැමේජර් ගිල්ලා හොඳට රසමසුල් වැඳලුවත් අසුචි පහ කරනකොට විල්ලෙච්ච වෙන හැටි. මොන තරම් හොඳ හොඳ රස කෑම රස බීම බිව්වත් මුත්‍රා කරන්න යනකොට හැංගෙන හැටි. කි කොයි එකෙත් උච්චාරයි. පටන් අර ගන්නකොට නම් හරි ශ්‍රී විභූතියක් කියලා. මේක ඉවර වෙන පැත්තට යනකොට ඒක නින්දි නින්දිත වෙලා. පිරිසක් එක්ක කරන්න බැරි වෙලා. ඒක දිහා පොඩ්ඩක් හොදට අර පටන් ගන්නකොට සිරියාවෙන් බලනකොට මිනිසුන් දෙපෙන්නේ නෙමෙයි මනුස්සයාට මේ වයර් මාරු වෙලා වගේ. ඇත්තට මොකද මිනිස්සෙන්ට වයර් මාරු වෙලා තියෙන්නේ. එකම සංසිද්ධික මුල මංගලව දකින්න අග දුමංගලව දකින්න. මුල සමුදේ වශයෙන් දකින්න අග නිරෝධ වශයෙන් දකින්න සර්වඥාන්සේ කියන උඹලා මං කියන දේ අහනවනම් උන්ව නිරෝධේ බලපල්ලා. කිවංගන පැත්ත බලපල්ලා. ඡේ වෙන පැත්ත බලපල්ලා. එතකොට ඒකට කොහොමඩක්වත් ආධාවක් ඇති වෙන්නේම නැහෙනේ. සම්මතෙමත් නැහැනේ. ජීවිත පටන් ගන්නකොටත් නැහැ. රැවටිලා ඉවර වෙනකොටත් නැහැ. රැවටිලා ඒ නිසා ඒ මනුස්සයාට ඇතුලේ මිනිහ පිටිය ගත්ත මිනිහට බිම වැටුණා කියලා දෙයක් නැහැ නේ. ඕතෙන් යන්න තියෙන බැරිකම නිසා අපි ගොඩාක් මේ නිවන වෙනුවට අපි මොකද්ද හිතාගෙන ඉතින් ඒක නිසා සතර සතිපට්ඨානේ කායේ කායන පස්සේ විහෙති කියන විදිහට මේ පටවි ධාතු මුල් කරගෙන මම ඒ පරිසම්පදා මාර්ගයේ තියෙන කතාවන විස්තර කරාට මම හිතනවා ඒක උදව් කරගන්න පුළුවන් වෙයි කියලා ආපෝතීජෝ ආයෝ පටවි කියන හතර මහ භූතයන්වත් ආනාපානට දැම්මත් පිම්බීම හැකලෙන දැම්මත් එහෙම නැත්නම් කයේ සිටින අනකුත් ඉඳගෙන ඉන්නකොට දැන්න වෙනස්කම් දැක්කත් සක්මණේදී බැලුවත් පැසිකලි කැසිකනට බැලුවත් ඔක්කොගෙම තියෙන එකම ධාතු ස්වභාවය ඒ බලන හිත මේ එක එකට ඉරියව්වලට නම් දීලා මංගල සුමංගල දැම්මට දුමංගල දැම්මට හිතේ මායාව ආලවට්ටම අයින් කළ බැලුවොත් මේ ලබන අත්දැකීම ගාන පිරිමි වෙනසක් නැහැ. මොකද පට ව්‍යාපෝ තේජෝ වායු වල ගාන පිරිමි වෙනසක් නැහැ. පට ව්‍යාපෝ තේජෝ වල බුද්ධ අබෞද්ධ කියලා වෙනසකුත් නැහැ. මේ බලන මිනිහ ගෑණියක් නම් එයාට වෙන්නේ ගෑනු පටවි ධාතු, ගෑනු ආපෝ ධාතු, ගෑනු තේජෝ ධාතු, ගෑනු වායු ධාතු. බලමනුෂයා පිරිමියෙක් නම් ඒ පට ව්‍යාපෝ තේජෝ පුරිමසෙ පේන. එචි ආරය මෙයා අල්ල ගන්න දකලන්න හදනවා. බලනවා දෙන්නකම තියෙන එකම තමයි. එකම ධාතුව තමයි මැරලා ගිහිල්ලා අන්තිමට පොළොවට ගියාට පස්සේ තොච්චරම තමයි. ඒ නිසා කුමන නැටුම් කෙලි කවට සිනාදා මේ ඉන්නකන් තමයි මේ නැටවිලි තියෙන්නේ මොකද ඉන්නවා කියලා කියන්නේ අවිද්‍යාවක ඉඳීමක් තියෙනවා. නමුත් ඒක කපන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ලැබිච්ච මේ වටිනා මනුසකය යථාපත යථා තිතං යථාපනිහිතං ඉම මේව කායං මේ කය යම් ආකාරයට හිටියද යම් ආකාරයට පිහිටියද ඒ ආකාරයෙන් සතිය පිටවන්න පටන් අරගත්තට පස්සේ ඇත්තට මේක වෙන්න ගොඩාක් භාවනා කරන්න ඕනේ. කෙරුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. මේ தත්තට ආවට පස්සේ උදේ පටන් ගත්තාම සතිය හැඳ වෙනකන් කඩන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ නැහැ. උදේ නැගිටලා පටන් ගත්තොත් සතිය අදිෂ්ඨානකේ දුවත් ඒ සතිය කඩන්න ඉරියව්වෙන් බෑ. බඩගින්නේ කුප්පි භාෂාවෙන් සූර්ය රශ්මින් බෑ. මොකද ඒක ඔක්කොම පටලිය අපෝ තේජෝ තමයි. ඒක දිගේ බලන්න හිටියානම් සමාධිය නම් විශ්වාස කරන්න බෑ. නමුත් සතිය පාත්තන්න පුළුවන්. එතකොට පේනවා ඒ සතියට සුපතිත්‍ිත සතිය, අඛණ්ඩ සතිය නැත්නම් ප්‍රතිපත්තාණි කියලා. ඉතින් සතිපත්තාණය කරන්න සතිපත්තාන භාවනා මධ්‍යස්ථාන කියලා ඉඳ ගන්න ඕනේ නෑ. නමුත් කවදාකවත් නොකරපු දෙයක් නිසා අපිට මේ සතිපට්ඨාන භාවනාවට කියලා මධ්‍යස්ථාන කියලා ඉඳගෙන තමයි මේක අල්ලන්නේ. අල්ලන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අනිකුත් සීල් මීඩියා වලට පවත්වන්න පටන් අරගත්තොත් කියන්න පුළුවන් කතං කායෝ ආයනපස්ස කතං කායේ කායනපස්සී විහෙරති කෙසේද මේ කායේ කායනෝ භාවනා කරන්නේ කියනකොට ආධුනිකයට මේ අඩුම කැඩුම ටික අවශ්‍යතා තිබුණට අන්තිම වෙනකොට මේකෙන් විමුක්ත වීමමයි නිවන කියන්නේ. මේවා නිරෝධ වීමමයි නිවන කියන්නේ. මේවා දුරස් වීමමයි නිවන කියන්නේ. તો භාවනා මධ්‍යස්ථානට ඇලීම හෝ ආනාපානට ඇලීම හෝ කායට ඇලීම නෙවෙයි. ඒක දැකීම හරහා යථාභූත ඥානෙ පහළ වෙනවනම් ඒක යෝගාචරයට ලැබිච්ච මනුස්සකය උපරිම විදිහට පාවිච්චි කරා. එහෙම නැත්නම් උත්තරම විදිහට පාවිච්චි කරා. ශාසන වෙනින් පාවිච්චි කරා. අභ්‍යන්තර බාහිර ශාසනයෙන් පාවිච්චි කරා කියලා වැඩගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. ජීවත් වුණා කියලා සතුට වෙන්න පුළුවන්. අන්නේ පන්නරේ අන්නේ දැක්ම ලබලා දෙන චෛතසිකේ තමයි සතිය. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් ඒ තමයි වඩන සතිය තව තවත් උනන්දු කරගෙන විවිධාංගී කරගෙන ලැබෙන සෑම අවස්ථාවකම සතිපට්ඨාන පිණිස වඩා තන වඩා ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් තාශි ධර්ම දේශනාව නැත කරනවා කියලා දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැයි අපි දේශනා රැජපාල සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන ඉතිසලා කියන්න කරන්න දෙයක් තියෙනවා අපි ඒකට පොඩ්ඩක් දෙමු. එහෙම නැත්නම් අපි තව තවත් ආදී කතා සාකච්ඡා කරන්න තියෙන්නේ අදී දේශනා සැකවල සමාප්ත කරනවා. ආසන්නයි දවසේ සාමාන්‍ය කටයුතු කරන ගැටි වෙන සිටි සක්මන් කරනකොට භාවනාවෙන් ඉන්නවා. එන කම්ඩක් වගේ පරිණාමයන් ගොඩක් දැනෙනවක් ආවා. ඒ වගේම මේ සක්මන් භාවනාවේ ඉඳලා තියෙන වැඩි හිතලා කරන එකක් නෙමෙයි තේරෙන නමුත් ඒක නිකන් බාධාවක් වෙන්නේ ඒකට ඒ කියන්නේ සක්මණේ පරියන්කේ ඉදිරියට වැඩ කෙනෙකුට සමාකාර ගතියත් වෙන වෙන විදියට සක්මණේ හොඳයි පරියන්කේ හොඳ නැහැ එහෙම විශේෂයක් පේන තියෙනවා සක්මණේ නිකන් වැඩිපුර දැනෙනවා මේ පරියන්කේදී එන එක නිකන් ද්වේෂයක් තේරෙනවා මේ මිත්‍යාවක් මහන්සියෙන් ඉදිරියට යනවා කියන්නේ හොඳට ඉදිරියට වැඩ කරද්දී විවිධාකවලදී මේ සාමාන්‍ය විහාරවල සක්මණේරි වගේ දැනෙන සුභාය වැඩි ගැටයක් තමයි තියෙනවා. ඒ විදිහට මන්ට පරිවර්තී සක්මණේරි එදින්ද වැඩවලදී හිතවිලි කියන බව දැනෙන පටන් අරගත්තේ භාවනා කරලා ඉස්සර වෙලා තුන දේ නැත්නම් භාවනා කරන පස්සේ දැනෙච්ච දෙයක්. මේ වගේ නම් තමයි භාවනාව කරගෙන යනකොටම මේකක් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. එනවා දැනෙනවා. ඒක නිසා ඒක තමයි භාවනාවේ පිට පළවෙනි උත්තරම ඵලය කියලා ගත්තත් මොකද ඒක? ධර්මිත එක දැන දෙවිය උන්වහන්සේ පැසීම දැන් උන්වහන්සේ තියෙනවා දැන් පිළිකාවක් තියෙනවා දැන් දැන් දැන් නැත්නම් හිත නිතරම යකාය කම්බල වගේ වැඩ කරන බව දැන් දන්නවා. ඒ නිසා මෙයා තමයි විනිශ්චය කරන්නේ මෙයා කිසිම තමන් විනයාගත්ත මේ වැඩ කරන කොයි අතට ඇවිත් දැන් දන්නවා ඒක. ඒ සාමාන්‍ය කාමභෝගියා ඒක නොදැනින්ද බොනවා. ඒක නොදැනෙන්න ඒ සූදු කෙරෙනවා. ඒක නොදැනී ඉන්න වෙන කාම භෝගී ගත කරනවා. ඔය හිතේට එන බව දැක්වීමට බයයි. මොකද මේ අවසාන විනිශ්චය කරන්නේ මේ මනස අර සුදු උණු වටේ කතාවේ තියෙන මේ මනස හුත් බෙබී කියන. අග්‍ර විච කාර්යය. ඒ දෙන තියෙන ඉතුරු දෙය දෙනවා. ඈ අසඩ. අසඩ. ඉතින් ඒ ඒ වගේ මනුස්සයෙක් අග්‍ර විච කාර්ය කරගෙන ඒක ඊටි වෙන්නේ කාර්ය. දැන් ගන්න ඌට ඌට න්‍යායපත්‍යක් නැහැ. ඒ කියන්නේ මූර්තික නෙමෙයි භාවනා කරන මිනිහා මහය කරන මිනිහා තුත් එක තමයි මම හැබැයි දන්නවා. ඔය කොච්චර බින්ගේ කරදාන සූදු කෙටිනේ මෙයා. දැන් දැන් දැනගන්න එක බයක් කරනවා. දැන් ඒ ඒ ඒ අසදත්ත දීලා තියෙන අග්‍රවිෂ කාර්යම් කියලා දැනගෙන දැන් ඒක ගැන පශ්චාත්තාප වෙනවා. මේ විද්‍යාව භාවනා කරන තාම්බෙදි පළවෙනි වරදී වලේ මුස්පීලිකවා. කරදරයක් දුකක් නින්දිතයි ප්‍රතිපද විඥානේ ඒක අයින් කරන්න ගන්න. භවනා තියාගෙන භවනා තියාගෙන අර ප්‍රතිපද අයින් කරන්න ගන්න. ඕන වගේ මේ තමන්ගේ මේ හිත ඕවගෙන චපරගති කියලා වචනික ගති, ෂටගති. නමුත් ඒකකට ඔපන්නේ මේ කෑම දෙන්නේ කොහොමද අපි දෙන්නේ? ඇත්තට මේ හිත සුව පිණිස ඇති හිතකටයි මේ කණ්ඩ කොණ්ඩ දෙන්නේ. නමුත් මේ ඔක්කොම පාවිච්චි කර කරන්නේ ඔය වැඩේ තමයි. මොකදම තාලකින්වත් මහන්ඩ මණ්ඩු කරන්න බැහැ. හිත විතරින් හිතන්න බුණා. අර ඉස්සර කිව්වා වගේ හිත විතර ඇත්තට හිත දෙවුවත් එන්නේ. හිත නැති ඇති ඇති අන්තර්ගතයකුත් නැහැ නමුත් අනිවාර්යෙන් තවනවා ඉතින් අපිට අපිට දුක අපිට පෙර කරන අකුසල කර්මයක් ඕනෙද තැවෙන්න කවුරු වුණා කරන්න ඕනද තැවෙන්න මහින්ද බයන්න ඕනද තැවෙන්න අපිට නෑ නෑ හොඳට තෙරුවගේ ආශිර්වාදය අතුරු හොඳ තවගේ සම්බන්ධක හොඳ රජකෙනෙක් හිටියොත් සපහු වෙයි. මූක තිබ්බත් මගේ හිත කැමැති දුකට. හිත කැමැති කොයි වෙලාවක කටින්ද? කටින තාක්කල් කටින්නේ දුක. ඒකල හිතනවා මේ මට විතරයි කියලා. අර ලෝකෙත් කතා කරගලුවොත් ඇත්තට කිව්වොත් උටත් එච්චරයි. ඒ නිසා දුක නොබලන උන බෙදත් එකයි, බෙදත් එකයි. දෙන්නගේ දෙයක් නෑ. කිසි වෙනසක් නෑ. උවාරට තමයි. මම නෙවෙයි. මගේ නෙවෙයි. ආත්මික උඹට ඕන තමයි හිතම ප්‍රශ්නේ නෑ. මේ ආස්වාද ප්‍රාස්වාදයෙන් ශරීරයක් ගන්න කියලා මේ වාක්‍යයේ මේ ඇතුළේ තියෙන මේ ඒ වගේ ආදිතේජෝ වර්ණවල ඡේයින් උත්පත් වෙනවා ඡේයින් උත්පත් ඉන්නේ නඟක් වගේ කියන්නේ නඟක වතර එක තැනක හිටින්නේ නැහැ මේක යනවා අර කියනවා ඉතින් ඒ නිසා නඟක් තියෙනවා නමුත් මේ පෙරලි එම නිකන් ගන්නවා මේ ජීවිතේ අයාලු මේක ප්‍රවාහයක් මේ ප්‍රවාහය හැම වෙලාවෙම දුවනයි ප්‍රවාහය ඉදලා දැල්ලේ ටිබන්දව කර දැල්ලේ දැල්ල තියෙනවා. කුමතේ දැල්ල තියෙන්නේ ඉති දැවෙමින් දැවෙමින්නේ. ඒ දැල්ලක් එකට දෙක තිබුණාට අනිත්‍යතාවයේ පැවැත්මක් තමයි එතන තියෙන නිසා හැමදේම එකම චිත්තස්තරයකවත් ඉසුබුලන්න වෙලාවක් නැතුව දෙවි ගෙවි ගෙවි ෂය වේවි ෂය වේවි වැය වේවි වැය පාචන ඒ දකින්න අපේ හිත කැමති නැහැ අපේ හිතනවනේ මොකක් හරි අල්ල ගන්න. හිතනකොට නිත්‍ය සංඥාවෙන් සුභ සංඥාවෙන් අල්ලන්න දෙයක් කියලා තමයි මේ දෙයියෝ අදහනවා උතුම් අදහනවා මොනවා අදහුවත් ඒ අදහන සෑම දෙයක්ම තියෙන්නේ හිතරවට ගෙනලක් විතරයි අල්ලනවා නම් අල්ලනවා අතුමා වාතු දැක්කොත් එහෙම අල්ලන්න තියෙන එක අනිත්‍යයි කියලා තමයි ඒ වලේක දැක්කට ඇහැට උලලා පෙන්වුවාට ඇහැ පිළිගන්නවා හිතර කොච්චර ඔප්පු කරලා පෙන්වුවත් හිත කොච්චර ඔය පාට විදහාත්‍රික එකේ උනාට අනිත්‍යක නැහැ නේ අනිත්‍යයි අයියයි නේ ඔය කරුවන්නේ මේවා නිසා උලන්නේ දුබල වලින් හදාගත්තොත් ඇටි හැටි කියලා ස්මාර්ගයක් හදලා තියන්න නම් නම් ගමු පුතේ ගන්න. ඒකදල ඒක තියාගන්න අදකම තමම කරනවා. සාදර ඉරියව් ගැන කියනකොට මේ මට වැටහිච්ච දේනවා දැන් අපි ඉඳගත්තු ඉරියව්වේ ඉඳන් ඉඳගත්ත කියලා. ඒක කාලයක් යනකොට එන්න එන්න තත්ත්වලා හරි වේදනාකාරී හරි හරියට මේ ලිපේ ගින්දර තියලා මුට්ටියට වතුර එකක් අරගෙන ලිපේ තියෙනකොටම මේක උණු වතුර කියන්නේ සුදුසුයි කියලා. එතන ඉඳන් මෙන් දෙන්න දෙන්න පැහිලා පැහිලා පැහිලා මුලදී දාන ගමකට අපි කියන්නේ පස්සේ උණු වතුර කියලා. තියෙනකොට කියන්නේ අනුමුල් කෙලිපේ තියෙන උණු වතුර කියන්නේ. ඒ වගේ දේ නැව ඉරියව ගමනේ ඉන්නු නැව ඉරියව. ඒ සාචාංචා ස්වාමීන් වහන්සේ කියන විදුල විදුල දින විදුල පෙන්නලා. කරුණා විවරණම් කරේ. දැන් ඔය තියෙන කතේ හිමලපකෝ. කඩිච්ච විදුලක් විතරෝ වල වේද විවරණ වැටුණට කරනකොට අනිච්ච කියන්නේ දෙන්නේ විදුල කියන්නේ කොහොම තමයි. දැන් මදට තියෙනවා අපිට වතුර බොන්න පුළුවන් මේ තුල තියෙනවා පත්‍රවල තියෙනවා. මොකද ඕක පැලෙයිදී යන තැන කොතනද කියන්නේ. කලින් ගිහිල්ලා තියෙන්නේ ඕක දැන තමයි. නිසා මේ මේ තුල තියෙන එක බින්දෙන සූරි භංගුරයි අනිච්චයි කියලා බාරගත්තාම ඔය වැටෙනකොට පස්සේ විදාස බඳගෙන අඬන දෙයක් නැහැ. පිපිඥාන්ට ඉස්සර පැයි පැයි තමයි මේක තියෙන්නේ. ඒක නෑ රැල්ලතර කියලා කියන්නේ මේ රොම්මතරම පටන් ගන්නතරම. ආයෙත් වතුර පටන් ගන්නවා. එතකොට කොයි වෙලාවෙත් ඔය අර මේ තේල කතා කතාවල තියෙන තේල කණික දාලා රහතන් වහන්සේලා පුච්චෝවිගේ ඉතින් ඔක්කොම දැනගෙන අපි තේල කතාවක නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් අනර ගාතාවල විතරයි තේල කතාවක් තියෙන්නේ. හැම එකකට එමින් ඉන්නේ හැම එකම මුච දානවා. අදාහම්සු විතරයි ඒක 100ෙන් ගත කරලා කිව්ව ඕන ගාත 60ක් කිව්වත් තේරෙ පැහැදී. අනිගොල්ලෝ හිතනවා මේක ජොලි තමයි. මේක හරියට අසුචි වලක වෙලා ඉන්න අසුචි පණියක් වගේ මේක පිළිදුකමක්. දැවි දැවි දැවි ඉන්නේ. මම බුදුහාමුදුරුවෝ තියෙන ඔතනමයි. උන්වහන්සේ එකම දේ උන්වහන්සේ දන්නේ. ඉතින් දැන් අපි දන්නේ බුදුහාමුදුරුවෝ බොහොම එයා කන්ඩිෂන් කරලා කූල් එකේ ඉන්නේ කියලා. <laughs> එමෙ හිතේ නැත්තම් වෙන වෙනසක් ගන්න බෑ. ඒ නිසා පිටාසි අම්මෝ ඒ බුදුහාමුදුරුවෝ වෙන කතා කරනවා උන්වහන්සේ අපි මේ නරබඳුම අපි බොහොම දෙන්නේ නැහැ කියලා. අපි මෙහිම වෙනසක් හදාගන්න. නමුත් පටවි ධාතු වල බුදු කේතනගේ විපත් අපෙන්ගේ විපත් ඒකයි වේපන්ති සංසි මනින්නේ ධාතු වන්දනා කරන්නේ. ඒකෝයි ධාතු චේති වන්දනා කරන්නේ නෙවෙයි ධර්ම චේති වන්දනා කරනවා. ධර්ම චේති කියලා කියන්නේ ප්‍රමහදාර. බුදුහාමුදුරගේ ඉදිරිපත් එකයි තේරෙන්නේ ඉදිරිපත් ඒක කරනවා. ඒ නට උගේ හතර සතිපට්ඨාන වෙනවා. ධාතු චේති ඔක්කොම කරන්නේ නැහැ. නමුත් ඒ බැරි වුණා කියලා පහත් කරන තරම් කරනවා කියලා පුළුවන් තරම්. ඒ පැත්තට තමයි අපි ප්‍රත්‍යාසය හදාගන්නේ. මෙකම්ම ධාතක පොරිසත්ත. ඉතින් දැන් හිතවිලි කතාවට උත්තරේ හම්බුනා කියලා හිතනවා. අපි ඉතින් ගොඩි මාතරෝ කියපුවම කියන්නේ ඔය තමයි මහානම වෙන පළවෙනිම ප්‍රතිපදින. ඒක ප්‍රතික්‍රියාව කෙරුවොත් ආයෙ කමක් නැහැ. ඒක බාර ගන්න. කොහොම වුණා කියන්නේ නැත්නම් මම හිතන බවවත් දන්නේ නැහැ. කොච්චර අපි අවුරුදු ගාන ජීවිත ගත කරලා තියෙන දෝගේ කෙලවරක් නෑ ඒ දවසේ හිතුවේ නෑ ඒ වෙන්නේ. අනිවාර්යයෙන්ම රාග ද්වේෂ මොහොත පිළිබඳව ගණන් නෑ. පොත්ත බල නෑ. දැන් පොත්ත බිම වෙලා තියෙනවා. දැන් පොත්ත බිම නැබී තොතු කරදරේ කාරණා. ඉතින් හම්බ වෙච්චි දේවල් නිෂ්පත් පාවිච්චි කරගන්න බෑ මොන වලට හම්බෙච්චි ආයුධයක් කරගන්න එපා මේක දෙය සුවදව බලන්න ඕනේ කාගවත් දෙයක් නෙමෙයි මගේම දේ මේ හොඳ දීලා දිනේක මම හිතලා ගන්නේ නැත්නම් හිතලා ගන්නත් ඒක මතක තියෙන්නේ. හිතලා ගන්න නැති දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කිව්වට ඒව එන හැටි එළවලු පහර දෙන්නේ නැති. ඉතින් කියartifactId පහර දෙන්නේ නැති. අනුගේ න්‍යායපත්‍යක් කරන අපිට වද දෙන්නේ නැති බලනකොට මේකෙන් ගැලවෙන්න තරම් තියෙනවා. මුද වෙද විගාද, කල්ලත් පරෝපේ විගාද, ආසට ගියා. දිවි රෝගේ ගියා. මොන තුතුගුඩිය ගියා. ඔය ඔය වද දෙන්න ගියා තමයි. ඒක බාරගත්ත දවසේ ඒකේ බල දිවිලා යනවා. එහෙමම කියන්න බෑ. නමුත් ඉතරයි අපිට තියෙන එකම හරහා යම විතරයි එකම සංසිද්ධ සංකල්පය.